හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි මේ සමහරවාදා උදේ ඉස්සරණේ සාස්නේ ඉස්සරණේ සමහරවාදා උදේ වරුවේ අතරම මේ ධර්ම දේශනාවකට සාන් දෙමින් හිටියේ ඒක පස්සේ ආරාධනාවක් ලැබුණා මේ නිවනේ නියම දේශනා මාලාව සාකච්ඡාවකට ගන්න කියලා. ඒතර මේ නිවනේ නියම දේශනා මාලාව කියන්නේ මීට වසර ගණනාවකට කලින් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාමණේර වහන්සේ නිස්සරණවණේ දීම යෝගාවචර සංඝ පිරිස ඉදිරියේ තියාගෙන කරපු දේශනා මාලාවක්. විශේෂයෙන් මේ දේශනා මාලාවේදී නිවන සම්බන්ධයෙන් ඒ කාලේ තිබිච්ච විවිධාකාර දුර්මත දුරු කරමින් ස්වාමීන් වහන්සේ බොහොම ගැඹුරු විදිහට, ගම්භීර විදිහට සූත්‍ර පිටකයේ කරුණු මතු කරමින් දේශනාවන් ඉදිරිපත් කරනවා. ඒකට මේකේ දේශනාව දේශනාවන් 33ක් අන්තර්ගත වෙනවා. ස්වාමීන් වහන්සේ බොහෝම සාරගර්භ කරුණු රැසක් එක දේශනාවක් තුළ ගොනු කරලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ වෙනකොට ඉන්නේ තාම 6 වෙනි දේශනාවේ. අතරම අපි දැන් පටන් ගන්න සෑහෙන කාලයක් වෙනවා. නමුත් අපිට සෑහෙන කාලයක් යනවා මේ එක දේශනාවක් අවසන් කරන්න. මොකද මේකේ තියෙන මේ සාරගර්ව බව නිසා, ඒ වගේම තියෙන කරුණවල තියෙන මේ යඹුරුකම නිසා අපි මේවා තව ටිකක් ඉතින් සාකච්ඡාවට බඳුන් කරන නිසා ඉතින් ටිකක් අපිට කල් යනවා. ඉතින් අපි මේ වෙනකොට දේශනා පහක් අවසන් කරලා තියෙනවා. 6 වෙනි දේශනාවේ දැන් අපි ගිය පාර පටන් ගත්තා. ඉතින් මේ ආවින දේශනාවේ නතරකටපත් තැන ඉඳන් තව ටිකක් කොටසක් ඉදිරිපත් කරන්න කියලා මම 13 නිකටේ ධම්ම සුබන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සාමම සම්බිත්තේ ඉතින් මේ සංචිතන සූත්‍රය 109 නෑ 110 පිටුවේ සාමං වාතම් වික්කෝය කාය සංකාරං අபிසංකරෝති. හරි. හරි ඉතින් ගන්නවා. හරි. අවසන් සංජය. අවසන් සංජය. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නිවනේ නිවීම හයවෙනි දේශනේ 110 පිටුව සාමං වාතම් භික්කවේ කාය සංඛාරං අபிසංකරෝති යම් පච්චායාස පච්චයාස තම් උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං පරිවාස තම් භික්කවේ කාය සංඛාරං අபிසංකරෝති යම් පච්චයාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං සම්පජානෝ වා සම්භික්ඛවේ කාය සංඛාරං අபிසංඛරෝති යම් පච්චා පච්චයාස්සු තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං අසම්පජානාවා සම්භික්ඛවේ කාය සංඛාරං අபிසංඛරෝති යම් පච්චයාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං ඔය ටිකේ අදහස මහණෙනි කෙමෙම හෝ කාය සංස්කාරයන් ඇති කරගන්නවා සකස් කරගන්නවා යම් පච්චයාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං ඒ සත්‍ය කොටගෙනම ඔහු ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් විඳිනවා. ඒ කියන්නේ යමක් හේතු කරගෙන ඇතුළතින් සැප දුක් විඳින කරයිද එබඳු වූ කාය සංස්කාරයන් තෙමේම හෝ නිපදවා ගනී. ඒ වගේම පරිවාස අනනුත් ඒ වගේම කාය සංස්කාරයන් නිපදවා දෙනවා ඔහුට. සැප දුක් වලට හේතු වෙන. ඊළඟ වාක්‍යයෙන් කියවෙන්නේ සම්පජානෝ වා තම්බික්ඛවේ කාය සංඛාරං අபிසංකරෝති. ඒ දැනුවත්ව කෙරෙනවා. අසම්පජානෝ වා නොදැනුවත්ව කෙරෙනවා. අර්ථසාරයේ වශයෙන් ගත්තොත් මේ දෙවෙනි ඡේදයෙන් කියවෙන්නේ අර කාය සංස්කාරයන් Tamanටත් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අනුමුත් ඇති කර දෙනවා. ඊළඟට මේවා දැනුවත්වත් වෙන්න පුළුවන්. නොදැනුවත්වත් වෙන්න පුළුවන්. එතකොට මේ කාය සංස්කාරයන් ගැන කිව්වා වගේම අමුතුවෙන් පාළියෙන් නොකියුවත් වචී සංස්කාර පිළිබඳවත් ඒ විදිහට මේ දෙනවා දෙආකාරයකට. සමනුත් අනුනුත් වශයෙන්. ඊළඟට දැනුවත්ව නොදැනුවත්ව වශයෙන් වචී සංස්කාර ගැනත් කියනවා. මනෝ සංස්කාර ගැනත් කියනවා. ඒක එතකොට අපි දෙවන කොටස හැටියට ඉදිරිපත් කරනවා. හරි. එතකොට මේ අපි මේ හයවෙනි දේශනාවේදී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන සංස්කාර සම්බන්ධයෙන් එතකොට අපි අහලා තියෙන එතකොට ස්කන්ධ පහක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. එතනත් සංස්කාර කියන පදේ යෙදලා තියෙනවා. ඊළඟට අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ඔය ආදී වශයෙන් පරිසංකාදය ඉදිරිපත් කරනකොට එතන සංස්කාර කියන පදේ යෙදෙනවා. මේ විදිහට බැලුවාම ධර්මයේ සංස්කාර කියන පදය සෑහෙන ගැඹුරු අර්ථයකින් ඉදලා තියෙනවා. ඉතින් මේ කටුකුරුණ සාන්නාංශය මොකද්ද එතකොට මේ සංස්කාර කියලා කියන්නේ? එතකොට මේකේ කොහොමද අපි නිවනට මේ සංස්කාරයන් සම්බන්ධ කරගන්නේ කියන කරුණු තමයි එතකොටම මේ විස්තර කරගෙන එන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මුලින්ම මේ දේශනාව මුල් හරියට මතක් කරලා දෙනවා මේ සංස්කාර කියලා කියන්නේ සංස්කරණය කිරීමක්. ඊළාට දෙයක් දෙයක් බවට පත් කර ගැනීමක් මාකය අරමුණක් ආවම ඒක අටුවැඩි කළා ඒකට තව දේවල් එකතු කරලා සංස්කරණය කිරීමක් තමයි මේකේ මූලිකත්වය වශයෙන් තියෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් සාමින්හන්සේ මුලින්ම උපමාවක් වශයෙන් ඉදිරිපත් කරනවා අර ගද්දුල බද්දේ ගද්දුල බද්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා චිත්‍රකාරයෙක් නැත්නම් කවුරු හරි සිතුවම් වඳින කෙනෙක් මේ මොකක් හරි පිටියක වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි ලෑල්ලක වෙන්න පුළුවන් නැත්නම් රෙද්දක වෙන්න පුළුවන් එයා බොහෝම විවිධාකාර වර්ණ අරගෙන ඒකේ ස්ත්‍රී රූපයක් වෙන්න පුළුවන් පුරුෂ රූපයක් වෙන්න පුළුවන් බොහොම ලස්සනට මේ ස්ත්‍රී රූපය පුරුෂ රූපය හරියට නිකන් ඇත්ත දෙයක් වගේ තාත්වික දෙයක් වගේ නිරූපණය කරනවා. ඉතින් ඒ වගේමයි කියලා කියනවා මේ අපිත් මේ හිතට එන විවිධාකාර අරමුණු අපි ඇතුලේ සංස්කරණයක් කරනවා. ඒ කියන්නේ අතන ඇත්තටම චිත්‍රකාරයා මේ චිත්‍රයක් අඳිනකොට ඇත්ත වශයෙන් ස්ත්‍රී රූපයක් ඇත්ත වශයෙන් පුරුෂ රූපයක් නැහැ එතන. එතන ස්ත්‍රියක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් නිරූපණය කරනවා. එතන තියෙන නිරූපණය කිරීමක් මවාපෑමක් නැත්නම් බොරුවක් එක අතකින් බැලුවාම තියෙන්නේ. චිත්‍රයක් මිසක් ඇත්ත ස්ත්‍රියක් ඇත්ත පුරුෂයෙක් නැහැ. ඒ වගේමයි කියනවා අපිත් මේ හිතට එන විවිධාකාර අරමුණු අපිත් මේ වර්ණ ගන්වලා ඒවට එක එක දේවල් එකතු කරලා අපේ තියෙන ෘචි අරුචිකම් අනුව අපිත් එක එක දේවල් බවට පත් කර ගන්නවා. ඉතින් ඇතුලේ ඒ වුණාට අපිට හිතෙනවා මෙන්න ස්ත්‍රියක් ඉන්නවා මෙන්න පුරුෂයෙක් ඉන්නවා මෙන්න සතෙක් ඉන්නවා කියලා ඉතින් নানা ප්‍රකාර විදිහට අපි ඒවටම රැවටෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් අපි තුල තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය කජ්ජනීය සූත්‍රයේදී මේ රූපයක් රූපයක් වශයෙන් පත් කරගන්නේ නැත්නම් රූපයක් හැටියට තව ටිකක් වර්ණ ගන්නවලා සකස් කරගන්නේ මෙන්න මේ සංස්කාර නිසා. ඊළඟට වේදනාවක් දුන්නාම ඒක තවදුරටත් මේ සකස් කරලා අපේ කරලා ඒකට කැමැති අකමැතිකම් දාලා වේදනාව වේදනාවක් හැටියට ඔන්න සකස් කරගන්නේ මේ සංස්කාරයන් හරහා. ඊළඟට හිතර යම්කිසි සංඥාවක් ආවම පුංචි සංඥාවක් වෙන්න පුළුවන් බොහොම සියුම් සංඥාවක් වෙන්න පුළුවන්. රූප සංඥා වෙන්න පුළුවන්, ශබ්ද සංඥා වෙන්න පුළුවන් මෙන්න ඕනම ආකාරයක සංඥාවක් හිතට පැමිණියාම ඒවා අපේ තියෙන සංස්කාරයන් හරහා තමයි අපි ඒවා තවදුරටත් සංස්කරණය කළා. ඒවට අඩු වැඩියක් එකතු කළා. තව අපේ රුචි අරුචිකම් එකතු කළා. අන්න සකස් කරලා තමයි අන්න මේවා අපි භුක්ති විඳින්නේ. ඒ වගේමයි සංස්කාර ගැනත් ඒ වගේම කියනවා. ඒ කියන්නේ අපි තුමු හිතට කැමැත්තක් ඇති වුණා, කැමැත්තක් ඇති වුණා, මෛත්‍රයක් ඇති වුණා, ද්වේෂයක් ඇති වුණා, රාගයක් ඇති වුණා. මේ වගේ හිතේ ඇති වෙන විවිධාකාර චිත්ත චිත්ත ස්වභාවයන් අපි තවදුරටත් වර්ණ ගන්නවා. අපි තවදුරටත් ඒකට එක එක දේවල් එකතු කරනවා. එකතු කළා තමයි මේ අපි ඒවා භුක්ති විඳින්නේ. ඔන්න නැත්නම් සංස්කාරات සංස්කරණයක් බවට පත් කරනවා. ඊළඟට හිතන එන විවිධාකාර මේ සිතුත් රාගසිත, ද්වේෂසිත, මෝහසිත ඒවත් ඉතින් අපි එක්ක මගේ කරගන්නවා, අනුන්ගේ කරගන්නවා. ඉතින් নানা ප්‍රකාර විදිහට මේවටත් අපි එක එක දේවල් එකතු කළා. අන්න විඤ්ඤාණත් අපි සංස්කරණය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සංකරං මේ සංකතං අபிසංකරොන්ති इति සංඛාරා කියලා මේ අර්ථ දැක්වීමක් දෙනවා. මේ සකස් කරන ලද්දක් තවදුරටත් විචිත්‍ර කරලා සකස් කිරීම එතකොට මේ සංස්කාර තුළින් සිද්ධ කරනවා කියන අර්ථය. ඒක එතකොට මේ කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊළඟට මේවා අනුසාරයෙන් එතකොට කටුරුන් සායනාසේ තවදුරටත් විස්තර කරා මේ සංස්කාර සම්බන්ධයෙන්. ඊළඟට තව පැත්තකට අපි එක්කගෙන යනවා දැන් සංස්කාරවල අර්ථ බෙහෙද තුනක් මේ ධර්මයේ විස්තර කරනවා කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. අන්න ඒ සංඛාර ගැන තමයි දැන් ඊළඟට ස්වාමීන් වහන්සේ විස්තර කරන්න යන්නේ. ඒකට සූත්‍රයක් උපුටා දක්වනවා. ඒ සූත්‍රය හම්බ වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ. ඒ සූත්‍රයේ නම සංචේතනා සූත්‍රය. ඒතර ඒකෙදී කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා කියලා මේ තුනක් බහුවචනයෙන් ඉදිරිපත් කළා තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ ආශ්‍රයෙන් දැන් කටිකුරුන් සායනාංශයෙන් දැන් මේ සංස්කාරවල ක්‍රියාකාරීත්වය ගැන තවත් පාඩමක් අපිට කියලා දෙනවා. ඒතර මේකේ කියන මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන දේවල් බුදුරජාණන් වහන්සේ කියනවා සංචේතනීය සූත්‍රයේදී ඇතිවීම සඳහා මූලික හේතුව වෙන්නේ අවිද්‍යාවයි කියලා. අවිද්‍යාව අවිද්‍යා පත්‍යයව කියලා හැමතිස්සෙම අවධාරණය කරනවා. ඒතර මේ සංස්කාර ඔක්කොම ඇති වෙන්න. මූලිකම හේතුනේ යට තියෙන ප්‍රධාන හේතුව වෙලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි ඒතර කාය සංස්කාර ඇති වෙන්නේ. අවිද්‍යාව නිසා වාචී සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව නිසා මනෝ සංස්කාර ඇති වෙනවා. ඊළඟට මේ සූත්‍රය ටිකක් දීර්ඝ සූත්‍රයක්. ස්වාමීන් වහන්සේ ඒක කොටස් තුනකට කඩලා විස්තර කරනවා. ඒකේ පළවෙනි කොටසදී මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කායේවා භික්කවේ සති කාය සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං වාචායවා භික්ඛවේ සති වචී සංචේතනා හේතු uppajjati අජ්ජත්තං සුඛ දුක්ඛං මනේවා භික්ඛවේ සති මනෝ සංචේතනා හේතු uppajjati අජ්ජත්තං සුඛ දුක්ඛං අවිජ්ජා පත්‍යයව මේක තමයි පළවෙනි කොටස වශයෙන් එදා අපි සාකච්ඡා කළා මම මේ කෙටි මතක් කිරීමක් කරන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ හයක් තියෙනවා කියලා ගත්තාම නිකන් අර අපි කියන්නේ gediye පිටින් ගන්නවා කියන්නේ මේක ඒකකයක් වශයෙන් තනි කොටසක් වශයෙන් එක ඒකකයක් වශයෙන් ඔන්න කයක් තියෙනවා කියලා ගත්තාම ඒ අදහස නිසා මේ අවිද්‍යාව හරහා මෙන්න මේ කයක් තියෙනවා මට කයක් තියෙනවා අනුන්ට කයක් තියෙනවා මේ කය හොඳයි අනුන්ගේ කය හොඳයි මේ කය ලස්සනයි අනුන්ගේ කය ලස්සනයි මේ කය කැතයි අනුන්ගේ කය කැතයි මේ ආදී වශයෙන් අපි මේ කය එකක් වශයෙන් සලකලා මෙන්න මේ කය තියෙනවා කියලා සලකලා මෙන්න මේ විදිහට මේ ඝන සංඥාවෙන් ගැනීම නිසා ඔන්න මේ ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ කය හොඳයි කියලා කලකුවත් ඔන්න අපිට අපි දුන්න අපේ හිතේ සතුටක් ඇති වෙනවා. ඔන්න මොකක් හරි මේ ලැලක් දුකක් එහෙමකට හැදිලා නැත්නම් මේක ටිකක් අංග විරූපී වෙලා මේක හොඳ මේ කැතයි නරකයි අසුබයි කියලා කලකුවත් ඔන්න අපේ සමානට දුකක් ඇති මේ මේ ආදී වශයෙන්තර මේ කය අනුසාරයෙන් අපි මේ කය ඒකකයක් වශයෙන් සලකලා මේක තියෙනවා මේ කයක් කියලා එකක් වශයෙන් සැලකුවාම ඒ ඝන සංඥාවෙන් සලකන්න ගියාම ඔන්න මේ හරහා අපිට සැප දුක් ඇති වෙනවා. ඒ වගේම කියනවා වාචායවා භික්කවේ සති වචී සංචේතනා හේතු උප්පජ්ජති අච්චත්තං සුඛ දුක්ඛ. ඒ වගේමයි මේ වචනේ සම්බන්ධයෙන් අපිට කතා බහ කරන්න පුළුවන්. එතකොට අපි මේ වචන පාවිච්චි කරනවා. ඒව අනුසාරයෙන් ඊළඟට අපි වාක්‍ය හදාගන්නවා. වාක්‍ය රසක් එකතු කරලා අපි තුන් ඡේදයක් නැත්නම් වචනයක් හදාගන්නවා. ඉතින් මේවා හැම දෙයක්ම අපි තියනවා කියලා ගන්නවා. ඒක අපේ වචන හොඳයි කියනවා, තවත් කෙනෙක්ගේ වචන නරකයි කියනවා, යාගේ වචන මිහිරියි කියනවා, අනිත් කෙනෙක්ගේ වචන අමිහිරියි කියනවා. ඉතින් මේ විදිහට අපි මේ වචන වලට ලොකු වටිනකමක් දීගෙන එතකොට මේ වචන තියෙනවා කියලා හිතාගෙන මේ වචනය කියන එක ඒකකයක් කියලා අරගෙන එතකොට මේවට ඝන සංඥාවෙන් ඔන්න අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා මේවත් එක්ක අන්න ඒ හරහාත් ඔන්න ආධ්‍යාත්මික වශයෙන් සැපදුක් ඇති වෙනවා ඊළඟට කියනවා මනේවා භික්කවේ සති මනෝ සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං ඊළඟට මනසත් අපි තියනවා කියලා ගන්න. දැන් ඇත්තටම මේ මනස කියලා ගන්නකොට ඒකේ තියෙන්නේ මනසේ ටිකක් අර හිත වර්ධනය වෙච්ච මට්ටමක් තමයි මනස කියලා සලකන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අරමුණක් දැකපු මට්ටමම නෙමෙයි මේ මනස කියලා කියන්නේ. දැකපු මට්ටම නිකන් විඥාන මට්ටමක් කියන්න පුළුවන්. ඊළඟට මේ විඥාන මට්ටමට අපි එකතු කරගන්නවා අපේ තියෙන ওই රුචි අරුචිකම් හරහා සැපදුක් මේ රුචි අරුචිකම් හරහා අපේ තියෙන ටිකක් සංස්කරණයක් සිද්ධ වෙනවා. අන්න ඒකට සාමාන්‍යයෙන් චිත්ත කියලා කියනවා. එතන තියෙන්නේ යම්සේ වේදනා සංඥා එක්ක එකතු වෙලා දැන් අර විඥාන මට්ටම ටිකක් වර්ධනය වෙච්ච මට්ටමක් තමයි චිත්ත කියලා කියන්නේ. ඊටත් එහා ගිහිල්ලා දැන් මේ චිත්ත කියන මට්ටමට ආව නැත්නම් විචිත්‍ර මට්ටමකට ආවට පස්සේ අනේ ඕකට අපි අතින් දාලා දැන් තවත් මොකක් හරි ක්‍රියාවක් කරනවා නැත්නම් මේක ක්‍රියාවත් භාවයක් බවට පත් කරනවා නැත්නම් අර දැන් දැන් ආපු මට්ටම හිතේ තියෙන නිකන් යට තියෙන කොටසක් වගේ නමුත් දැන් ඔන්න මේකට අපි කර්මයක් එකතු වෙන තත්යකට නැත්නම් චේතනාපූර්වක අපි යමක් කරන්න ඕනේ මෙන්න මේක මම මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අන්න චේතනාපූර්වක අපි යමක් කරන මට්ටම තමයි මන කියලා කියන්නේ මනෝ කියලා කියන්නේ ඒත් අන්න එකක් තියෙනවා කියලා සැලකුවා මම මෙන්න මෙහෙමයි මම මෙන්න මෙහෙම කරන්න මගේ හිත මෙන්න මෙහෙමයි නැත්නම් අනුන්ගේ හිත මෙන්න මෙහෙමයි අනුන්ගේ හිත හරි දැඩි නැත්නම් අනුන්ගේ හිත හරි මෙලෙකයි මේ විදිහට අපි මොනවා මොනවා හරි මේ විදිහට අපි එක එක්කෙනාගේ මේ හිත අරගෙන මේක තියෙන දෙයක් මේක ස්ථිරව තියෙන දෙයක් එයාගේ හැටි මෙන්න මෙහෙමයි මගේ හැටි මෙන්න මෙහෙමයි කියලා දීර්ඝ වශයෙන්ම මෙන්න මේක මෙන්න ස්ථිරයි මෙන්න මෙහෙමමයි කියලා මෙන්න මේ අපේ හිතේ ස්වභාවය දිගට පවතින ඒකකයක් කියලා සැලකුවාම ඔන්න ඇති වෙනවා ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත සැප දුක් ඇති වෙනවා. මෙන්න මේ කාරණා තමයි බුදුරජාණන් වහන්සේ එතකොට මේ පළවෙනි කොටසදී මේ සංචේතනීය සූත්‍රයේදී ඉදිරිපත් කරන්නේ. එතකොට මේ කයක් තියෙනවා කියලා කය ඒකකයක් වශයෙන් ධන සංඥාවෙන් ගැනීමක්, වචනය ඒකකයක් වශයෙන් ධන සංඥාවෙන් ගැනීමක්, මනස ඒකකයක් වශයෙන් ධන සංඥාවෙන් ගැනීමක් මේ කටුණු තුනම සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට බුදුහාඳුර කියනවා අවිද්‍යා පත්‍යාව. එතකොට මේ මුළු ධන සංඥාව මතම පදනම් වෙලා තියෙන අවිද්‍යාව. ඒතර ඊළඟ ඡේදය තමයි දැන් අද අපි ඉදිරිපත් කරගත්තේ. ඒකදී ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ කොටස විස්තර කරනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ සපදුක් ඇතිවීම අනුන්ගේ මෙහෙයවීමෙන් වෙන්නත් පුළුවන්, තමුන්ගේ මෙහෙයවීමෙන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපිටම අපේ කය පාවිච්චි කරලා සපදුක් විඳින්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් අය මෙලා මොනාහරි අපිට ගහලා බැනලා නැත්නම් මොනාහරි හිරිහැරයක් කළා මේ හරහා සැප දුක් විඳින්න පුළුවන්. රහිතයත් එක්ක කටයුතු කිරීම හරහා අනුන් අනුන් නිසා මේ අපිට කය හරහා සැපදුක් ලැබෙනවා. වගේම අපිටත් උමනාවෙන්මත් මේ කය හරහා සැපදුක් උදා කරගන්න පුළුවන්. අපිට කුසලයක් කරන්න පුළුවන්, කුසලයක් කරන්න පුළුවන්. මේ කය පාවිච්චි කළා. ඒකට සැපදුක් උදා වීමක් මේ කය හරහා සිද්ධ වෙනවා. ඒ වගේම අපිට අපිට තවත් කෙනෙක් මාක් හරි උපකාරයක් කරනවා. එතකොට මේ කයට අපිටම සෝයක් දෙනවා. ආහාර ටිකක් ලැබුණා නම් සෝයක් දෙනවා. ඒ වගේ අපිට මේ කයම අනුන් හරහා සැපදුක් ඇති කරලා දෙනවා. ඒ වගේමයි කියනවා මේක දැනුවත්පත් සිද්ධ වෙනවා නොදැනුවත්පත් සිද්ධ වෙනවා. සමහරලාට අපේ අතින් යම් යම් දේවල් සිද්ධ වෙනවා ඔහේ පුරුද්දට. අපි සමහරලාට ඔන්න දන්නේම නැතුව මොකක් හරි දෙයක් උඩින් යනවා. ඊළඟට ඔන්න අපි දන්නේ නැහැ ඔන්න කටුවක් ඇල්ලයි කියනවා නැත්නම් වීදුරු කට්ටකට කැපිලයි කියනවා නැත්නම් මුල කකුල හැකුණයි කියනවා ඔන්න දන්නේ නැතුව අපි ගිහිල්ලා සමහරට මේ ආධ්‍යාත්මික විශ්ෙන් සබදුක් ඇති වෙනවා. ඒ වගේම දැනුවත්පත් අපි හිතමු ඔන්න මොනවා මොනවා හරි කරනවා. ඔන්න අපි දැනුවත් ඔන්න කොහෙට හරි ගිහිල්ලා අපි රණ්ඩුවකට පැටලිලා ඔන්න අපේ කය තුවාලයක් ඇති කරලා ඔන්න දැනුවත්ව සබදුක් ඇතිලා තියෙනකොට මේ දැනුවත්ව නොදැනුවත්ව කියන ප්‍රභේදය හරහාත් මේක සබදුක් ඇති වෙනවා. එතකොට මෙතනින් පෙන්වන්න හදන්නේ මේ කය ඝන සංඥාවෙන් ගැනීම කියන කවිද්‍යාවෙන් සිද්ධ වෙනවා. ඒ හරහා සබදුක් ඇති වෙනවා. ඒ වගේමයි මේ කය අපි පාවිච්චි කළා අපේ වමනාවෙන් චේතනාපූර්වකව පාවිච්චි කළත් මේ සැප දුක් ඇති වෙනවා නැත්නම් මේ කය ආශ්‍රිතව අනුන් මැදිහත් වෙලත් මේකට සැප දුක් ඇති වෙනවා. මේක ඒ වගේම දැනුවත්වත් සිද්ධ වෙනවා, නොදැනුවත්වත් සිද්ධ වෙනවා. ඒ වගේමයි වචනේ සම්බන්ධයෙන් උත් කියන්න තියෙන ඒ වගේමයි. ඉතින්දෙත් අපි මේ වචනේ ඝන සංඥාවෙන් ගැනීම, වචනය ඒකකයක් වශයෙන් ගැනීම අවිද්‍යාව නිසා සිද්ධ වෙනවා. ඊළඟට මේ වචනය අපිම පාවිච්චි කරලා අපි සැප දුක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේමයි අනිත් අය හරහා මේ වචනේ පාවිච්චි කරලා අනිත් අයගේ ප්‍රකෝප කිරීම හරහා නැත්නම් උසිගැන්වීම හරහා පෙළඹවීම හරහා අපි වචන පාවිච්චි කරලා සැප දුක් ඇති කරගන්නවා. ඒ වගේම අපි දැනුවත්වත් මේ දේ සිද්ධ වෙනවා නොදැනුවත්වත් සිද්ධ වෙනවා. සමහරවිට අපි හිතමු අපි නොදන්නා වූ කෙනෙක්ට නිකන් අපි අපහාස කරනවා. සමහරවිට අපි හිතමු මේ යම්සි ගුණවතෙක් නම් අපි නොදැනුවත්වම ලොකු අකුසලයක් සිද්ධ කරගන්නවා. ඉතින් අපි හිතමු දැන් සමහරවිට අපි දැනුවත්ව යම්සි කෙනෙකුට බනිනවා නැත්නම් ප්‍රශංසා කරනවා. ඒ හරහා තොන්න අපි සැප දුක් ඇති කරගන්නවා. ඒ නිසා මේ දැනුවත් භාවයත් නොදැනුවත් භාවයක් හරහා වචන පාවිච්චි කළත් අපි සැප දුක් ඇති කරගන්නවා. ඒ වගේම මනස සම්බන්ධෙනුත් කියනවා ඒක මනසෙත් එතකොට අපි දැනුවත්ව මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. මනසෙත් නිකන් ඔහේ යන රටාවන් තියෙනවා, සිතුවිලි ධාරාවන් තියෙනවා, මනසත් ඔහේ පුරුද්දට වැඩ කරන ස්වභාවයක් තියෙනවා. අපි ඒ තරම්ම කල්පනාකාරීව කටයුතු නොකරන අවස්ථාවන් වලදී එහෙම නැත්නම් සතියෙන් කටයුතු නොකරන අවස්ථාවන් වලදී මනස දුවන්නේ තනිකර නිකන් අර කරත් බඳපු ගොනේ ඒ ගුණාව හසුරවන්න ඒ කරත්ත හිමියා නැත්තම් ළඟ ඌ යන්නේ Tamanta පුරුදු පාරේ. ආයෙ යාට පාරක් වෙන්නේ. ඌ යන්නේ අර පරණ පුරුදු කරත්ත පාරේ තමයි ඌ හැමදාම යන්නේ. ඉතින් අන්නේ වගේ තමයි මේ අපේ හිතත් අපි සතිමත් වෙන්නේ නැත්තම් මේ ගැන අවධානයෙන් හිතේ හිතේ නැත්තම් මේ හිත පරණ පුරුද්දට තමයි දුවන්නේ. ඉතින් මේ අන්දකින් මේ පින්තුන්ට මේ සායනහසට ඇති දැන් අපි කිසිම සතිමත් භාවයකින් තොරව හිතට ඔහේ යන්නේ ඉදහැරියෝ. එයා මොකක් හෝ දේවල් කරනවා සමහරවිට මේ තේරුමක් නැති දේවල්. මොකද හිත පුරුද්දට තමයි මේ දුවන්නේ. ඒත් අපි නොදැනුවත්වත් මේ හිත අපිට සබඳු කැටි කළ දෙනවා. ඉතින් සමහරවිට මේවා නොදැනුවත් කරා කියලා සමහරවිට මේවෙන් වෙන හානිය අපිට වළක්වන්න බෑ. අපි දන්නවා අපි නොදැනුවත්ව මොනවා හරි දෙයක් හිතනවා. හිත ඔහි ඉබාගාට ගිහිල්ලා හිත හිතා ඉන්නවා. සමහරවිට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම පැටලිලා. ඒ හරහා තුන අපේ සමහරවිට හිතේ දුම්නසක් පහළ වෙනවා. හිත සම්පූර්ණයෙන්ම විසිරෙනවා. එක්කෝ ලොකු රාගයකට අහු වෙනවා නැත්නම් ලොකු ද්වේෂයක් හරහා යනවා. ඉතින් ඔන්න හිතේ අභ්‍යන්තරික වශයෙන් දුම්නස් සොම්නස් පහළ වෙලා තියෙනවා. ඒක නොදැනුවත්වත් මේ දේ වෙන්න පුළුවන් දැනුවත්වත් වෙන්න පුළුවන්. ඒත් මෙන්න මේ කාරණාව තමයි එතකොට දෙවෙනි කොටසෙන් මතු කරලා දෙන්නේ මේ ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් ඇතිවීම කියන කාරණාව. ඒතකොට දැනුවත් වෙන්නත් පුළුවන් නොදැනුවත් වෙන්න පුළුවන් තමන්ගේ කැමැත්තෙන් වෙන්නත් පුළුවන් අනුන්ගේ වැදගත් වීමක් වෙන්නත් පුළුවන්. හොඳයි අපි ඊළඟ කොටසට යමු. ඒක එතකොට අපි අවසාන කොටස හරි ඒක කියන්නේ හරි. ඒක එතකොට අපි දෙවන කොටස හැටියට ඉදිරිපත් කරනවා. අවසාන කොටස ඊ타මත්ම වැදගත් වෙනවා. බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරන්නේ ඉමේසු භික්කවේ ධම්මේසු අවිජ්ජා අනුපතිතා අවිජ්ජායත් වේව අශේෂ විරාග නිරෝධා සෝ කායෝ න හෝති යම්පච්චයාස් යම්පච්චයාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ සා වාචා න හෝති යම්පච්චයාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ සෝ මනෝ න හෝති යම් පච්චයාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං කෙත්තං තං න හෝති වත්තුං තං න හෝති ආයතනං තං න හෝති අධිකරණං තං න හෝති යම් පච්චයස්ස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං එතකොට මේකේ අර්ථය ඉමේසු භික්ඛවේ ධම්මේසු අවිජ්ජා අනුපත් අනුපතිත මහණෙනි මේ කලින් කියපු අවස්ථාවල මේ ධර්මයන්හි කියලා කියන්නේ අර කලින් කියපු අවස්ථා කීප කීපය එදීම. අවිද්‍යා අනුපතිතා. අවිද්‍යාව ලුහු බදින ලදී. ඒකේ අවර්ථය අවිද්‍යාවට ඈඳිලා මේ හැම එකක්ම ඉන්නේ. අවිද්‍යාවට ඈඳුණු අවස්ථා ගොඩක් අපි අර කලින් සඳහන් කළේ කියන එකයි එතන කියෙන්නේ. අන්න එම නිසා අවිද්‍යාවත් ඒව අශේෂ විරාග නිරෝධා. නමුත් අවිද්‍යාව ගේම නිර්වශේෂ විරාගයෙන් නිරෝධයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? සෝ කායෝ න හෝති. යම්පච්චය ආසතං uppajjati ajjattam sukha dukkha යමක් හේතු කොටගෙන ඇතුළතුන් සැප දුක් වින්දනය කරයිද එබඳු වූ ඒකය ඔහුට නොවන්නේය ඒ වගේම සා වාචාන හෝති යම්පච්චයාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් ඇතිවන්නේද එබඳු වූ වචනේ ඔහුට නොවන්නේය සෝ මනෝන හෝති ඒ වගේම යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් හටගන්නේද එබඳු වූ මනසත ඔහුට නොවන්නේය ඊළඟට ප්‍රකාශ වෙනවා හෙත්තං තං නොහෝති වස්තුං තං නොහෝති ආයතනං තං නොහෝති අධිකරණං තං නොහෝති යම්පච්චා යම්පච්චයාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං චෛතසික වශයෙන් ඇතුළතින් සැප දුක් උපදීමට හේතු වූ කෙත ඉදම ආයතනයේ කාරණේ අහෝසි වෙනවා නැති කියන එකයි කියන්නේ මෙන්න මේන් අපිට පේනවා කයක් ඇතේ කියලා ගත්තාම කය අරමුණු කරගෙන කාය සංස්කාර ගොඩනගෙනවා වෙන විදිහකට කියනවා නම් තවදුරටත් පැහැදිලි කරනවා නම් අර මුල් කොටසින් කියුනේ කායේවා භික්කවේ සති කාය සංචේතනා හේතු කියලා ප්‍රකාශ කළේ කයක් ඇතයික්වත් කල් එහෙම නැත්නම් කය ඇත්ත වශයෙන් ඒකකයක් හිතේ සලකා සලකන තාක් කය අරමුණු කරගත් සිතුවිලි නිසා ඇතුළතින් සැප දුක් විඳිනවා. ඒ වගේම වචනීය පිළිබඳවත් මනස පිළිබඳවත් අවධාරණයෙන් අවධාරණයෙන් කියවෙනවා මේ හැම දෙයක්ම හැම හැම එකක්ම අවිද්‍යාව නිසායි සිදු වෙන්නේ කියලා. මේවට එකක් තත්වයක් දෙන්නේ මේවට ඒකක තත්වයක් දෙන්නේ ඝන සංඥාවෙන් මේ අවිද්‍යාවයි. හොඳයි. එතකොට දැන් එතෙන්දී අර තුන්වෙනි කොටසෙන් විශේෂයෙන්ම අවධානය කරන්නේ මේ සියලුම කටයුතු වලට අවිද්‍යාව මුදිනවා කියන කාරණාවයි. ඒ වගේම යම් අවස්ථාවක මේ අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්. එතකොට අන්න මේ සැප දුක් විඳීම කය හරහා වචනය හරහා මනස හරහා සැප දුක් විඳීම කියන එක අඩු කරගන්න පුළුවන්. නැත්නම් සම්පූර්ණයෙන් දුරු කරගන්න පුළුවන්. එතකොට මේ කය ඒකකයක් වශයෙන් සැලකීම, එකක් වශයෙන් සැලකීම, ඝන සංඥාවෙන් ගැනීම, මගේ කය, මගේ කය වශයෙන් සැලකීම, අනුන්ගේ කය වශයෙන් සැලකීම මේ හැමදේම ඒතකොට සිද්ධ වෙලා තියෙන යට අවිද්‍යාව කියලා මේ මෝහයක් තිබිලා තිබිලා තියෙන නිසා. එහෙම නැත්නම් නොදැනුවත් භාවයක් තියෙන නිසා. ඒ වගේමයි වචනය ඒකකයක් වශයෙන් සැලකීම හොඳයි නරකයි කියලා අපි මේකට වටිනකමක් දීලා මේක ජනසංඥාවෙන් ගැනීම එතකොට අවිද්‍යාව නිසා සිද්ධ වෙලා තියෙනවා. මනස ඒකකයක් වශයෙන් සැලකීම මගේ හිත අනුන්ගේ හිත කියලා සැලකලා මේක ඒකකයක් වශයෙන් සැලකලා ජනසංඥාවෙන් ගැනීම එතකොට අවිද්‍යාවෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒකට යම් අවස්ථාවක අපිට හැකියාවක් ලැබුණොත් මේ හැම දෙයකම මුල් වෙච්ච ඒ අවිද්‍යාව සම්පූර්ණ ප්‍රහාණය කළා දාන්න. නිර්වශේෂ වශයෙන් ප්‍රහාණය කළා දාන්න. අන්න අර ඒකකයක් වශයෙන් සැලකුණු කය එතකොට ඇත්තෙත් නෑ. වචනේ ඇත්තෙත් නෑ. මනස ඇත්තෙත් නෑ. එතකොට අර යමක් හේතු කරගෙන ඇතුළතින් සැප දුක් විඳින ඒ කරයිද ඉබඳු කය හොටනවන්නේ. එතකොට දැන් අර සැප දුක් විඳීම සඳහා මුල් වුණා අර කය ඒකකයක් වශයෙන් සැලකීම. එකක් වශයෙන් සැලකීම. හැබැයි ඒක මුල් වුණේ අවිද්‍යාව නිසා. නැත්නම් ඒක සිද්ධ වුණේ අවිද්‍යාව නිසා. දැන් අපි හේතුව තමයි අයින් කරන්නේ. මේ ඵලය නෙමෙයි අයින් කළේ ඔන්න හේතුවක් තමයි අයින් කරන්නේ. දැන් අතන බුදුරජාණන් වහන්සේ පෙන්වන ධහමේ යෝනිසෝ මනසිකාරයෙන් බැලුවාම තමයි දැන් මේ මේකට හේතුව අවිද්‍යාව කියලා අහුවෙන්නේ. අන්නේ අවිද්‍යාවට තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිව ඒ කියන්නේ අවදි කරන්නේ නැත්නම් අවිද්‍යාව තමයි මේ හිතෙන් දුරු කරන්න උපදෙස් දෙන්නේ මඟ පෙන්වන්නේ. ඒ යම්සි ආකාරයකින් මේ අවිද්‍යාව කියන මූල හේතුව අයින් කරගත්තා නම් අන්න ඒක නිසා ඇති වෙච්ච අර ඝන සංඥාව දුර වෙලා යනවා. ඒකට ඒ නිසා ඔන්න අර ඝන සංඥාවෙන් ගැනීම නිසා ඇති වෙච්ච සකදුක් කියන දේවත් හිතේලා යනවා. ඒ වගේමයි එතකොට වචනය සම්බන්ධ වෙනුත් ඒ වගේමයි එතකොට මනස සම්බන්ධ වෙනුත්. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට තවදුරටත් මේක ටිකක් විස්තර වශයෙන් කියනවා. කෙත්තං තං නොහෝති වත්තුං තං නොහෝති ආයතනං තං නොහෝති අධිකරණං තං නොහෝති යම්පච්චයාස තං උප්පජ්ජති අධ්‍යත්තං සුඛ දුක්ඛං. ඒ යමක් හේතු කොටගෙන මේ ආධ්‍යාත්මික වශයෙන් හිත ඇතුලේ අභ්‍යන්තරික වශයෙන් සබදුක් වෙන්නද අන්න ඒ හිත නැත්නම් මේ කුඹරක් වගේ මේක නිකන් ශේෂ්ඨය අන්නේ ශේෂ්ඨයක් නැතිලා යනවා ඉඩමත් නැතිලා යනවා ඒක ඒ කටයුතු සිද්ධ වෙච්ච ආයතනයක් තේලා යනවා. මේකට හේතු වෙච්ච කාරණයක් තේලා යනවා. ඒ සියල්ල අහෝසියලා යනවා. එතකොට දැන් කයක් ඇතයි කියලා ගන්නෙත් නැහැ. වචනයක් ඇතයි කියලා ගන්නෙත් නැහැ. මනසක් ඇතයි කියලා ගන්නෙත් නැහැ. හැබැයි ඒව පරිහරණයක් කරනවා. මෙතන නිකන් බැලුවාම ටිකක් අමුතු වැඩක් තියෙන්නේ. දැන් සමහරවිට අපි හිතමු රහතන් වහන්සේ කෙනෙක් දිහා බැලුවාම උන්වහන්සේත් ඉතින් මේ සාමාන්‍ය අනිත් පුතග්ජන පිරිස වගේම උන්වහන්සේත් කයක් පරිහරණය කරනවා. උන්වහන්සේත් අපි දුමු සිරුරක් පෙරවනවා, ආහාර මේ වළඳනවා. ඉතින් මේ අනිකුත් එහාට මෙහාට සක්මන් කරනවා, වැසිකිලි කැසිකිලි කරනවා. ඉතින් මේ විදිහට අනිත් අය වගේම කයක් පරිහරණය කරනවා. නමුත් උන්වහන්සේට අර මේ අවිද්‍යාව දුරු නිසා මේ කය ඒකකයක් වශයෙන් සලකගෙන මේ කය ඝන සංඥාවෙන් අරගෙන කය මගේ කරගෙන අන්න සැප දුක් විඳින ස්වභාවයක් නැහැ. ඒතර උන්වහන්සේගේ හිතින් මේ කය අතහැරලායි තියෙන්නේ. කය පරිහරණය කරනවා, කය පාවිච්චි කරනවා, කය පාවිච්චි කරලා විවිධාකාර ක්‍රියාවන් ඉෂ්ට කරනවා, සිද්ධ කරනවා. නමුත් මේ කය ඒකකයක් වශයෙන් ඝන සංඥාවෙන් සලකලා අර පෘථග්ජන මිනිස්සු මේ සපදුක් ඇති කර ගන්නවා වගේ ස්වභාවයක් උන්වහන්සේ තුල නැහැ. ඒ වගේමයි උන්වහන්සේත් වචන පාවිච්චි කරනවා අපි කිමු ධර්මයක් දේශනා කරනවා නැත්නම් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා නැත්නම් අනිත්‍යත් එක්ක යම් යම් විදිහට කතා බහ කරනවා මේ හැම වෙලෙදිහෙම එතකොට මේ වචනේ පාවිච්චි කරලා කටයුතු කරනවා නමුත් මේක මේ මගේ වචනේය මේක මමය කියලා මේ කිසිසේත්ම මේ වචනයට මමත්වයක් ආරෝපණය කිරීමක් වචනයට ඝනත්වයක් ආරෝපණය ඝන සංඥාවක් ආරෝපණය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේමයි මනස සම්බන්ධ වූ සමාහලාටදී උන්වහන්සේගේ හිතට සිතුවිලි පහළ වෙනවා. දේවල් කටයුතු කරගෙන යනකොට යම් යම් සිතුවිලි පහළ වෙනවා ඒ වගේම හැඟීම් පහළ වෙනවා වෙන්න පුළුවන් නමුත් ඒ එකක්වත් මගේ කරගැනීමක් මේක ස්ථිරව තියෙන දෙයක් කරගැනීමක් මේ අනුව මම ක්‍රියාත්මක විය යුතුයි කියලා යන හැඟීමක් මේ මොකක්වත් නැහැ මේ දේවල් එනවා යනවා කියලා උන්වහන්සේ තේරුම් අරගෙන මේවා තියෙන අනිත්‍යතාවය තේරුම් අරගෙන එතකොට මේ මනස ඒකකයක් වශයෙන් ඝන සංඥාවෙන් ඝන ස්වභාවයක් එතකොට උන්වහන්සේලාට නැහැ එතකොට වෙනත් වචන වලින් කියනවා නම් අර හයත් වචනයත් මනසත් පරිහරණය කළාට ඒකක්වත් ආදානග්‍රාහයෙන් නැත්නම් උපාදාන වශයෙන් මේ ඝන සංඥාවෙන් ග්‍රහණය කරගත්ත ගතියක් හිතේ බරක් කරගත්ත ගතියක් ඒ හරහා හිතේ ආශතියක් ඇති කරගත්ත ගතියක්. ඒක උපාදාන කරගත්ත ගතියක් උන්වහන්සේලාගේ හිතේ නැහැ. ඒකට මේ මේ தත්ත්වය තමයි එක අතකින් මේ බුදුරජාන් වහන්සේ අපිට පෙන්වන ධර්ම මාර්ගය කොහොමද මේ දේවල් පරිහරණය කරලා කරද්දිම ඒවා හිතින් අයින් කරගන්නේ. හිතේ තියෙන උපාදානයන් දුරු කරගන්නේ. මේවා කයත් පාවිච්චි කරනවා, වචනයත් පාවිච්චි කරනවා, මනසත් පාවිච්චි කරනවා. නමුත් ඝන සංඥාවක් ඇත්තෙත් නැහැ. අවිද්‍යාවත් දුරු වෙලා ඒ වගේම ඒ හරහා ආපු සැපදුක් විඳීමක් කියන දෙයක් අර අවිද්‍යාව නිසා කය වචනය මනස පාවිච්චි කරලා ආපු සැපදුක් විඳීමක් ඇත්තෙත් නැහැ. ඒකට එකකින් බැලුවාම ටිකක් ගැඹුරු කාරණාවක්. එතකොට අ හොඳ අපි ඊළඟ ඡේදයට යමු. ඊළඟට කියන්නේ අර දෙවෙනි ඡේදය ගැන කල්පනා කරලා බලනවා නම් එතන කියවෙන්නේ අමුත්තක් නෙවෙයි. ඒක තමාගෙනුත් කරෙන්න පුළුවන්. අනුන්ගෙනුත් කරෙන්න පුළුවන් කියන එකයි. ඒ කාය සංස්කාර ආදී ඒ විදිහට ඇතිවීම තමාගෙනුත් කෙරෙන්න පුළුවන් අනුන්ගෙනුත් කෙරෙන්න පුළුවන් දැනුවත්වත් කෙරෙන්න පුළුවන් නොදැනුවත්වත් කෙරෙන්න පුළුවන් ඊළඟට අවසාන වශයෙන් කියන්නේ මේ හැම එකක්ම අවිද්‍යාවට සම්බන්ධයි ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ වුණේ යම් අවස්ථාවකද සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාවේදී බාහිරව බැලුවහම මේ පුද්ගලයාට කයක් තියෙනවා නමුත් හිතට වැටෙන්නේ නැහැ කයක් බාහිර වශයෙන් වචන පාවිච්චි කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් නමුත් වචනේ සබය දෙයක් හැටියට ඒ පුද්ගලයා පිළිගන්නේ නැහැ වචනය කියන්නේ භාෂා ව්‍යවහාරය. ඊළඟට මනස. මනස කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වගේ පේනවා. මනසට ගැරන අරමුණු ආදී එනවා. නමුත් මනස ඒකකයක් හැටියට ගන්නේ නැහැ. අන්න ඒක නිසා ඇතුළතින් සැප දුක් හටගන්නේ නැහැ. අවිද්‍යා නිරෝධේ සංස්කාර නිරෝධය. ඒ නිසාම සියලුම සැප දුක් නිරුද්ධ වීමත් කියන මේක නිවන් தත්වය. මේ නිවන් தත්වය පිළිබඳ රහසක් මෙන්න මේ සූත්‍රයේ ගැඹිරා තියෙන බවයි අපට මෙහින් පේන්නේ. කාය සංකාර පචී සංඛාර මනෝ සංඛාර ගැනයි මේ සූත්‍රයේ ප්‍රකාශ වෙන්නේ. ඒක තවදුරටත් අපි අර කලින් සඳහන් කළ චිත්‍රපට නාට්‍ය ආදියට සම්බන්ධ කරලා තේරුම් ගන්න උත්සාහ කළොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් චිත්‍රපටියක නාට්‍යයක ඇති ඒ සංස්කාරයන් සංස්කාර වෙන්නේ අවිද්‍යාව ඇතිතා. ඒ අඳුර ඇතිතා. නළු නිලියන්ගේ වෙස්වලා ගැනීම, ඇඳුම් පැළඳුම්, ඇඳුම් දෙඩුම්, මේ හැම එකක්ම හැම එකකම සත්‍යතාව සැබෑ ස්වરૂපයේ පවතින්නේ ඒවා මෝහ කරන අවිද්‍යාව නිසායි. අන්න ඒ නිසා මේ සංස්කාර වලට සත්‍යතාවක් සැබෑ ස්වરૂපයක් ගන්වන්නේ අර අවිද්‍යාව බවයි මෙතනින් තේින්නේ. යම්කිසි අවස්ථාවක ඒ අවිද්‍යාව නැති වුණොත් ඒ කොයියන්ද මේ සැරසිරික ඉස්සලා ගැනීම තිබුණා නරඹන්නන්ට සැප දුක් ඇති වෙන්නේ නැහැ. ආස්වාදයක් ඇති වෙන්නේ නැහැ. මේ ආස්වාදයක් ඇති නොවන අවස්ථාව තමයි අපි අපි කලින් දේශනාවක සඳහන් කළේ. අර කෝලිත උපදිස්සු දෙදුනාට ගිරග්ග සමාජයේ දකින අවස්ථාවේ අන්න අර ප්‍රඥා ආලෝකය පිටතින් එන ආලෝකයක් නෙවෙයි. ඇතුළතින් එන ආලෝකය. මතුරු නිසා අර විදියට එක්තරා වැටහීමක් ආවා. ඒක නිසා අර සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය නැතිලා ගියා. එතකොට මෙයින් අපිට පේනවා සංස්කාර කියන වචනේ ඇත්ත වශයෙන්ම ආත්මවත් වෙන්නේ අවිද්‍යාව පසුබිමින්. හොඳයි. අපිට පරිසම්පාදේ විතර කරන කොටසයි දැන් ස්වාමීන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං ඔය ආදී වශයෙන් ධර්මයේ විස්තර වෙනවා. ඒතර අවිද්‍යාව තියෙනවා නම් තමයි ඒතකොට සංස්කරණයක් සිද්ධ වෙන්නේ. සංස්කරණයක් සිද්ධ වුණොත් තමයි අන්න විඥාණයට බැහැ ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ. විඥාණයට බැහැ ගන්න පුළුවන් කමක් ඇති වුණොත් ඇති වෙන්න ඒතකොට නාම රූපේ මේ උදව් කරනවා. ඉතින් මේ විදිහට අර පටිච්චසමුප්පාදයේ ඒ සමුදය පක්ෂයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම තනිකරම එතකොට මේ අවිද්‍යාව මත පදනම් වෙලා තියෙනවා. ඒතකොට යම් ක්‍රමයකට මේ අවිද්‍යාව තොර වෙලා තියෙනවා නම් අවිද්‍යාව දුර වෙලා තියෙනවා නම් ඒකට අර ඉස්සරහා තියෙන කටයුතු එකක්වත් සිද්ධ වෙන විදිහක් නැහැ. මොකද අවිද්‍යාව නැත්නම් ඒකට සංස්කරණයක් සිද්ධ වෙන විදිහක් නැහැ. සංස්කරණයක් නැත්නම් ඔන්න විඥානයක් පහළ වෙන විදිහක් නැහැ. මේ කතා කරන්නේ අபிසංකත විඥානය නැත්නම් සකස් කරපු විඥානය. ඒ බඳු සකස් කරපු විඥානය පහළ වෙන ස්වභාවයක් හැකියාවක් නැහැ. මොකද සකස් කිරීමක් නැත්තම්. ඒ වගේම ඒ බඳු සකස් ක්‍රියා කරපු විඥානය පහළ වෙන විදිහක් නැත්තම් අන නාම රූප පහළ වෙන විදිහක් නැහැ. නාම රූප පහළ වෙන විදිහක් නැත්නම් අන්න සලආයතන පහළ වෙන විදිහක් නැහැ. සලආයතන පහළ වෙන්නේ නැත්නම් ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් පහළ වෙන්නේ නැත්නම් ඔන්න වේදනාවක් නැහැ. වේදනාවක් පහළ වෙන්නේ නැත්නම් ඔන්න තණ්හාවක් නැහැ. ඔන්න ඒ විදිහට අර පරිසෞපාදයේ ඒ සමුදේ පක්ෂය සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. එන්න මේ මෙන්න මේ අවිද්‍යාව තොර වෙන අවස්ථාව. අවිද්‍යාව දුරු වෙන අවස්ථාව. ඒ නිසා අන්න කෙලින්ම සපදුක් විනීමක් කියන මට්ටමක් දුර වෙලා යනවා. එතකොට මේකම ස්වාමීන් වහන්සේ අපිට ටිකක් සරලව විස්තර කරනවා මේ උදාහරණයක් දෙමින් දැන් කොහේ හරි අපි තුමු මේ චිත්‍රපටියක් වෙන්න පුළුවන් නාට්‍යයක් වෙන්න පුළුවන්. ඕකේ රඟපාන විවිධාකාර නළුන් ලියෝ ඉන්නවා, විවිධාකාර මේ වේදිකා සැරසිලි තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා සංස්කරණයක්, අංග සංස්කරණයක්, වේදිකා සංස්කරණයක්. ඉතින් මේවා ඔක්කොම මේ මවාපාලා දුන්නාට පස්සේ තමයි නිරූපණයක් කරාට පස්සේ තමයි අපි ගිහිල්ලා ඔක දිහා බලන් ඉඳගෙන අන්න මේ අහවලාය මේ ලස්සනය මේ මනුස්සයා කැතය මේ මනුස්සයා දුෂ්ටය මේ මනුස්සයා අහිංසකය කිය කිය අපි ඒවට තත්වයන් ආරෝපණය කරමින් ඒ අයට වටිනාකම් දෙමින් ඒ ඒ නිරූපණය කරන චරිත අපේ සිත් තුළ මවා ගනිමින් අපි ඔන්න නාට්‍යයක් නරඹන නැත්නම් ඔන්න චිත්‍රපටයක් නරඹන නමුත් මේ ඔක්කොම ඇවිල්ලා ඇතුලේ කරපු ඒ මිනිස්සු කරපු අංග සංස්කරණයක් කිය මෙතන තියෙන මවාපෑමක් කිය ඇත්ත වශයෙන්ම මෙතන රජ කෙනෙක් නැහැය මිසුන් විසුන් වහන්සේ කෙනෙක් නැහැය දුෂ්ටයෙක් නැහැ නැත්නම් පෙම්වතෙක් නැහැ පෙම්වතියක් නැහැ මේවා මේ ඔක්කොම මවාපෑම්ය මේවා ඔක්කොම මේ අංග සංස්කරණය කිරීමය මෙස් වලා ගැනීමය කියලා අපිට තේරෙනවා නම් අපි නිකන් නාට්‍ය මුලාවෙන් බලනවා වෙනුවට අපිට තේරෙනවා නම් මෙන්න මෙතන මේ අපි දුන්නේ මේ තරුණ තරුණ කාන්තාවක් වශයෙන් පෙනී හිටියට මේ මිනිස්සයා ඇත්තටම නාකි මිනිස්සෙක් කියලා අපිට නිකන් වැටහෙන්න ගත්තොත් අන්න අපිට ඉතින් මේ නාට්‍ය රස විඳින්න බෑ. චිත්‍රපටයේ රස විඳින්න බෑ. අපි හිතමුන්න ඊටාම දුප්පත් මිනිස්සෙක්ට ඉතින් විවිධාකාර ඇඳුම් පැළඳුම් ගන්නවා මේ රජ කෙනෙක් වශයෙන් පෙන්눔 කරනවා. නැත්නම් රජ කෙනෙක්ගේ ජවනිකාවක් රඟ දක්වනවා. ඉතින් අපිට මතක් වුණොත් මේ මිනිස්සයා මේ පාරේ නැතිලා ඉන්න මිනිස්සෙක් අන්ත දුගියෙක් මේ රජ කෙනෙක්ට රඟපාලා ඉන්නේ කියලා මේ අපිට ඕක මතක් වුණොත් එහෙම ඉතින් මේ නාට්‍ය නාට්‍ය රස විඳින්න බෑ. චිත්‍රපටයේ රස විඳින්න බෑ. මොකද අපිට මේ වෙලාවේදී යන්න අවිද්‍යාව දුරු වෙලා. මේ මට්ටමින් හරි අපේ හිතේ තියෙච්ච අර මෝහය දුරු වෙලා මොකද මෝහයෙන් මුලා වෙච්ච තරමට තමයි අන්න අපිට සැපදුක් විඳින්නේ. සැපදුක් ලැබෙන්නේ. අර අවිද්‍යාව තියෙනකා තමයි අපිට නාට්‍ය නාට්‍යයක් බවට පත් වෙන්නේ. නැත්නම් චිත්‍රපටයේ චිත්‍රපටයක් බවට පත් වෙන්නේ. නමුත් යම් අවස්ථාවක අපිට අර පසුබිමේ සිද්ධ වෙන ඒ සැරසිලි ටික, පසුබිමේ සිද්ධ වෙන අංග සංස්කරණය, පසුබිමේ සිද්ධ වෙන ඒ වෙස් ගැන්වීම් ටික මතක් වුණොත් එහෙම ඒක හෙළි වුණොත් එහෙම අපිට ඒක මතක් වෙලා අපේ නුවණ පෑදිලා ගියොත් එහෙම ඒ පැත්තෙන් අපි හිතන්න ගත්තොත් අන්න අපිට මේ නාට්‍ය නාට්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට අන්න සැපදුක් විඳීම නැතිලා යනවා. එතකොට මේ කතාවෙන් අපිට තේරෙනවා අපිට මේ සංස්කරණයන් හරහා තමයි එතකොට මේ අවුල සිද්ධ වෙන්නේ. එතකොට ඒ සංස්කරණයන් ටික අපි සම්පූර්ණයෙන් මුලා වෙන්නේ අපේ ඇතුලේ තියෙන අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව කියන පදනමේ තියෙන අවිද්‍යාව පසුබිමේ තියෙන නිසයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. අන්න ඒ අවිද්‍යාවට අපි කොහොම හරි ප්‍රහාරයක් කළ කරමු. අවිද්‍යාව අපි කොහොම හරි දුරු කරගත්තොත් අන්න අපි මුලාවෙන් මිදෙනවා. එතකොට අන්න ඒ අවිද්‍යාව හරහා පහළ වෙච්ච සැපදුක් නැති වෙලා යනවා. එතකොට අර උදාහරණයක් වශයෙන් තවත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ශාසන ඉතිහාසයේ වෙච්ච සිද්ධියක් මේ සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් මේ මහාන වෙන්න කලින් උපතිස්ස කෝලිත කියන නම් වලින් හඳුන්ලා තියෙනවා. ඒ මේ යහළුව දෙන්න එතකොට එකපාරක් මේ ප්‍රසිද්ධ නාට්‍යයක් බලන්න යනවා. ඒකේ නම ගිරග්ග සමජ්ජ කියලා. ඒක බලන්න ගිහිල්ලා මේක දිහා බලබලා ඉන්නකොට දෙන්නගේම හිතේ ඇති වෙන්නේ කලකිරීම. සාමාන්‍යයෙන් අපි නාට්‍ය අධ්‍යා බලනකොට සමහරවිට අපි ඔල්වර සම් වෙනවා, සතුටු වෙනවා, කෑ ගහනවා, උඩ පයින්නවා. ඉතින් මේ විදිහට අපි ඒක තුලම ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් දැන් මේ අවස්ථාවේදී මේ ගිරග්ග සමජ්ජය කියන මේ මොකක් හෝ ජවනිකාව බලන්න ගිය වෙලාවේදී මේ උපතිස්සකෝලිත දෙදෙනාට දෙන්නගෙන හිතේ ඇති වෙන්නේ ලොකු කලකිරීමක්. මොකද මෙතන තියෙන මේ මුලාව තේරුම් ගිහිල්ලා. මෙතනින් මේ කරන්නේ රඟදැක්වීමක් මෙතනින් පෙන්눔 කරන්නේ නිකන් මුලා කිරීමක් කියලා අන්න තේරුම් ගිය නිසා අන්න ඒ ගිරග්ග සමංජය තවදුරටත් නාට්‍යයක් නොවි නිකන් හුදු රඟ රඟපෑමක් නැත්තම් මුලා කිරීමක් බවට අන්න එයාට තේරෙන්න ගන්නවා. ඊට ඊට පස්සේ තමයි උන්වහන්සේලා මේ ඇත්ත හොයාගෙන යන්න උත්සාහත් වෙන්නේ. මොකද අර මේකේ තියෙන මුලා කරන ස්වභාවය දැන් අර හිතින් අයින් වෙච්ච නිසා. හොඳයි අපි ඊළඟ කොටසට යමු. ඊළඟට බලනකොට අවිද්‍යාවත් සංස්කාරات දෙක පසුබිම් කරගෙනයි අර අනිකුත් සියලුම දැඟුම් සිදු වෙන්නේ. අපි අර විඤ්ඤාණ නාම රූප පිළිබඳව දැක්කෝ කරුණු ගැන කල්පනා කරලා බලනවා නම් මේ හැම එකක්ම ඒ කියන්නේ විඥානයේ මේ නාම රූප පිළිඹවීම ආදී සිදු වෙන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ සත්‍යතාව සංස්කාරවල රැවටි ස්වરૂපය තිබෙන තාක් පමණයි. ඒ රැවටි ස්වરૂපයේ තියෙන්නේ අවිද්‍යාව නිසයි. අවිද්‍යාව තිබෙන තාක්. මේ විදිහට අපිට හිතා ගන්න පුළුවනි සංස්කාර කියන වචනේ පිළිබඳ එක්තරා අර්ථකාරයක්. ඊළඟට තවත් කල්පනා කළ යුත්තක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දෙවුලව සඳහන් වෙන සංඛාර කියන පදය නිදාන් සංයුත්තේ විභංග කියන ඒ සූත්‍ර කොටසේ බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ කියාපු කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා කියන වචන වලින් නෙවෙයි. කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියලා. ඒක සමහර විට ටිකක් ගැටළු විදිහේ අවස්ථාවක් වගේ පෙනෙනවා. හරි මට එතකොට දැන් මෙතෙක් මේ සාකච්ඡා කරේ මේ සංස්කාරවල එක්තරාන්දමක රළු භාවයක් නැත්නම් ගොරෝසු මට්ටමක් කතා කරේ. අන්නේ ගොරෝසු මට්ටමේදී ධමෙන් සාමාන්‍යයෙන් විස්තර වෙන්නේ කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා කියලා මේ බහුවචනයකින් විස්තර වෙනවා. එතන ඇත්තටම අර චේතනාවක් මුල් වෙලා අය කය ඒකකයක් වශයෙන් සකස් වෙලා අන්න සැප දුක් විඳින හැටි දැන් මෙතෙන්දී අපි සාකච්ඡා කළා. ඒ හරහා වන්න කර්ම රැස් වෙනවා. කුසල කර්ම වෙන්න පුළුවන්, අකුසල කර්ම වෙන්න පුළුවන්. ඒ වගේම වචී සංඛාරා කියලා ඔන්න වචන පාවිච්චි කළා අපි හිතමු අපි ඔන්න ධර්ම දේශනාවක් කරනවා නැත්නම් කාට හරි වණිනවා, ඒ හරහා කුසල් සිද්ධ වෙනවා, අකුසල් සිද්ධ වෙනවා. ඒකට ඔන්න වචනයේ යම්කිසි රළු මට්ටමක් කතා කරනවා. ඒ වගේමයි මනෝ සංඛාරා කියලා ඔන්න හිතත් පාවිච්චි කළා අපි ඒක ඒකකයක් වශයෙන් අරගෙන ඔන්න අපි ඒ හරහා ලොකු ලෝභයක් ඇති කරගන්නවා, ව්‍යාපාදයක් ඇති කරගන්නවා, එහෙම නැත්නම් ලොකු මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නවා. ඉතින් මේ වගේ සමානලාට අකුසල පැත්තෙන් ලොකු අකුසල් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒකට මේ කය වචනය මනස කියන දේවල් වල මේ රළු මට්ටමකදී මේවායි ක්‍රියාවත් භාවයකදී ඇත්තටම ඒතර කර්ම දැසන ස්වභාවයක් තියෙනවා. ඒකට මේකේ මේ තියෙන රළු මට්ටමට යටින් ක්‍රියාත්මක වෙන තාම සියුම් මට්ටමක් ගැන තමයි ඊළඟට මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. එතකොට මේ සියුම් මට්ටම වෙදත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. එකක් එකක් එක සූත්‍රයක් තමයි මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ නිදාන සංයුත්තේ විභංග කියන සූත්‍ර කොටසේදී සංඛාරා කියන පදය විස්තර කරන්නේ බහුවචනෙන් නෙමෙයි ඒකවචනෙන්. එතෙන්දී නිකක් අර මූල සබහායට ගිය ගතියක්. මේ සංස්කරණයේ මුල්ම මට්ටම මුල්ම අවස්ථාව ආරම්භක අවස්ථාවට ගිය ස්වභාවයක් තියෙනවා. එතෙන්දී විස්තර කරන්නේ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කිය. ඒක වචනයෙන් විස්තර කරන්නේ. ඒ වගේම මනෝ සංඛාරෝ වෙනුවට මෙතන තියෙන චිත්ත සංඛාරෝ කිය. ඒ කියන්නේ අර මනෝ සංඛාරෝ කියවම එතන තියෙන ක්‍රියාත්මක භාවයක්. එතන තියෙන චේතනාව මුල් වෙලා යම් කර්ම රැස් වෙන පුළුවන් මට්ටමක්. හැබැයි ඊට වඩා අඩු මට්ටමක්, ඊට වඩා සියුම් මට්ටමක්, ආරම්භක මට්ටමක් තමයි චිත්ත සංඛාරෝ කියලා කිව්වහම කියන්නේ. ඒක ගැන තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්න යන්නේ. ඒතර ඇත්තටම මේ සූත්‍රය පමණක් නෙමෙයි ඔය චූල වේදල්ල සූත්‍රයේදී ධම්මදින්නා රහත්තරණියත් අර විසාක උපාසකතුමාට මෙන්න මේ අර්ථ දැක්වීම තමයි දෙන්නේ. සංස්කාර සම්බන්ධයෙන් මේ මූලික අර්ථ දැක්වීම. නැත්නම් මූල ස්වභාවය තමයි විස්තර කරන්නේ. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, මනෝ සංඛාරෝ, මේ චිත්ත සංඛාරෝ කියන. අපි ඒක ටිකක් ඉස්සරහට යමු. කතමේච මේ භික්ඛවේ කතමේච භික්ඛවේ සංඛාරා තයෝ මේ භික්ඛවේ සංඛාරා කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. ඊළඟට මෙතන කියන්නේ ඒක වචනේ. සාමාන්‍යයෙන් සංස්කාර කියන වචනේ බොහෝ තැන්වල දකින්න ලැබෙන්නේ බහු වචනේ. නමුත් මෙතන කියවෙන්නේ සංඛාරා පදේ විග්‍රහයේදී ඒක වචනේ හැටියට. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. මනෝ සංඛාරෝ නෙමෙයි. මනෝ සංඛාරෝ නෙමෙයි. චිත්ත සංඛාරෝ. මෙතනින් අදහස් කරපු දේ අපිට වඩාත් විස්තර වෙනවා චූදල් චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමා සමග ධර්ම සාකච්ඡාවේදී ඒ උපාසකතුමා අසන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ධම්මදින්න රහත් ternary ප්‍රකාශ කරනවා මෙන්න මේ පද තුනේ අර්ථය. පස්වාස පස්වාස කෝවෝසෝ විසාක කායිකා ඒතේ ධම්මා. කාය ප්‍රතිබද්ධා තස්මා අස්වා පස්සා අස්වාස පස්සා සා කාය සංඛාරෝ එවත් විසාකය ආශ්වාස ප්‍රශ්වාස කියන දේවල් හුස්ම ගැනීම පිළින් මේවා කායික දේවල්. හේතේ ධම්මා කාය පරිබද්ධා. මේ කියන දේවල් කය පිළිබඳ දේවල්. තස්මා ආස්වාස ප්‍රස්වාස කාය සංඛාරෝ. මෙතන කියන හැටියට කාය සංඛාරෝ ආස්වාස ප්‍රස්වාස දෙකයි. කර්ම පිළිබඳ කතාවක් මෙතන නැහැ. ඊළඟට වචී සංස්ඛා වචී සංඛාරයේ පිළිබඳව ප්‍රකාශ කෙරෙන්නේ මේ විදිහට. උද්දේකෝ ආවසෝ විසාක විතක්කෙත්වා ਵਿਚාරෙත්වා පච්ඡා වාචං වින්දති තස්මා විතක්ක ਵਿਚාරා පචී සංඛාරෝ එවත් විසාඛය පළමුවෙන් විතර්ක කොට ਵਿਚාර කොට පසුව වචනයක් පිට කරයි එම නිසා විතක්ක ਵਿਚාර වචී සංඛාරයි එතකොට වචී සංඛාර කියන එකේ විග්‍රහය මොකන්ද විතක්ක ਵਿਚාර අර එනුම් බැනුම් දෙදුම් ආදියක් නෙවෙයි මෙතන කියන්නේ කර්මයට සම්බන්ධ දෙයක් නොවේ බැලු බැලමට ඊළඟට තුන්වෙනි කාරණය චිත්ත සංඛාරෝ ඒකේ තේරුම් කරන්නේ සංඥාච වේදනාච චේතසිකා ඒතේ ධම්මේ චිත්ත පටිබද්ධා ඒතේ ධම්ම චිත්ත පටිබද්ධා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ සංඥා වේදනා කියන ධර්ම දෙක චෛතසික දේවා මේවා චිත්ත පටිබද්ධා හිතට සම්බන්ධ දේවා එම නිසා සංඥාව සහ වේදනාව චිත්ත සංඛාරය මේ අනුව බලනකොට පටිච්ච සමුප්පාදයේ දෙවනි අංගය හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මෙතන ආස්වාද ප්‍රස්වාස දෙකක් ඊළඟට දෙකක් ආස්වාස ප්‍රස්වාස දෙකක් ඊළඟට විතක්ක ਵਿਚාර දෙක වචී සංඛාර හැටියට ඊළඟට සංඥාව වේදනාව අපි දැන් මෙතෙක් විග්‍රහ කරගෙන ආපු ක්‍රමයට අර සංස්කාරවල නාට්‍ය ආදිය ගැන කියනකොට සරසින් කියන අර්ථයක් අපි මතු කරගත්තා. අර ඇඳින් සරසින් කියන අර්ථයක් කියනවා. යමක් සංස්කරණ යමක් සකස් කරන අර්ථයක් තියෙනවා. ඒ විදිහට මෙතන බැලුවොත් මෙතන කියනවා ආශ්වාස ප්‍රශ්වාසය ගැන. මේක ගැනත් අපිට හිතාගන්න තියෙන්නේ කායිකව කරන හැම ක්‍රියාවකදීම විශේෂයෙන්ම බරක් ඉසිරීම ආදීදී එහෙම නැත්නම් මෙහෙස වෙන අවස්ථාවල අපට නොදැනුවත්වම වගේ අපි සමහර විට හොඳින් හුස්මක් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ කයේ තියෙන මූලික ක්‍රියාකාරීත්වය මේ ආශ්වාස ප්‍රශ්වාසය. ඒ වගේම කෙලින්ම කියවෙනවා අචී සංස්කාර විග්‍රහයේදී පුබ්බේ කෝ ආවසෝ විසාක විතක්කෙත්තා ਵਿਚාරෙත්තා පච්චා වාචං නින්දති කියනවා. කලින් විතක් ਵਿਚාර කරලා ඒ වචනයක් පිට කරන්න. මේන් පෙනෙනවා හොඳටම මේක එක්තරා විදිහක සංස්කාරවල අරැඳීමක් බව. දැන් මේ කාලේ යෙදෙන වචනයක් තමයි පෙරහුරුවක් කියන එක. නාට්‍ය සමාජයට පෙන්වන කලින් දවසේ සමහර විට එක්තරා පෙරහුරුවක් කරනවා එහෙම නැත්නම් අර විද්‍යාව අර අරදී අරදීම එහෙම නැත්නම් අරදීමක් සකස් වීමක් වෙනවා අන්න ඒ වගේ වචනයක් පිට කරන්න කලින් විතක්ක ਵਿਚාර කරනවා. ඒක නිසා තමයි සමහර විට අපිට නොදැනුවත්වම ඉබේම වචන පිට වෙනවා හිතන අතරේ. විතක්ක ਵਿਚාර සචී සංඛාර වෙන්න විතක්ක ਵਿਚාර සචී සංඛාර වෙන්න කලින් විතක්ක කරලා ਵਿਚාර කරලා තමයි වචන පිට කරන්නේ. අන්න ඒක නිසා ඒකට තමයි අන්න ඒක නිසා තමයි ඒකට සංස්කාර අර්ථය ගැලපෙන්නේ. ඔව්. ඒකෝ දැන් මේ සංස්කාරවල තියෙන යටටට්ටු වගේ දෙයක් තමයි දැන් මේ විස්තර කරන්න යන්නේ මූල ස්වභාවය. ඒකට මූල ස්වභාවය වශයෙන් කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා තුනක් තමයි පෙන්වන්නේ. ඒකට කාය සංඛාරෝ කියලා කියන්නේ මොකද්ද කියන එක විස්තර කරනවා. ඒකට කාය සංඛාරෝ කියලා කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයන්ට. ඒකට ආස්වාස ප්‍රස්වාසා කාය සංඛාරෝ කියලා අන්න මේ ධම්මදින්නා රහත් වෙරණිය අර විසාක උපාසකතුමාට චූල වේදල සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා. මොකද මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තමයි අපේ මේ මිනිස්සෙගේ ඕනම සත්වයෙන්ගේ මූලිකම කායික කායික වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒකට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නතර වුණොත් මේ මිනිස්සයා මැරලා තියෙනවා. නැත්තම් මේ මිනිස්සයාගේ සිහිය නැතිලා. ඉතින් ඒ මේ මිනිස්සේ ජීවත් වෙනවද නැද්ද කියලා බලන්න ඉතින් අපි හුඟක් වෙලාවට ඔන්න මේ හුස්ම ගන්නවද කියලා බලන එක තමයි කරන්නේ. මොකද ඒක නැත්තම් මේ මිනිස්සට වැඩි වෙලාවක් ජීවත් වෙන්න බෑ. ඒතර මේ ජීවත් වීම සඳහා මේ කයේ යම් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වීම සඳහා කර්මයේ ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය පසුබිමින් සිද්ධ වෙන මූලික අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ මූලික අවශ්‍යතාවයට තමයි එතකොට අපි මේ කාය සංඛාරෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ. මොකද ඒක කාය කය හා සම්බන්ධයි. ඒ වගේමයි ඒක කායිකයි. ඒ වගේමයි ඒක කයේ තියෙන මූලිකම ස්වභාවය. කයේ පැවැත්මට අවශ්‍ය වෙන මූල අවශ්‍යතාවයක් තමයි මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය. ඒ වගේම ඊළඟ වචී සංඛාරෝ කියන එක දක්වනවා. මුලින් හිතලා හිතින් යම්කිසි දෙයක් අරමුණකට හිත නංවලා ඒකේ යම් ප්‍රමාණයක යම් හැසිරීමක් කරලා තමයි වචනයක් පිට කරන්නේ. ඒක සමහරවිට දන්නේම නැතුව අපි පොඩ්ඩක් හිත හිතා ඉන්නකොට හිතන එක ඔහේ වචන වලට පිට වෙලා ගිහිල්ලා අපි සමාලාවට දැනුවත් කරන්නේ නැතුව මේක පිට වෙලා ගිහින්. මොකද මේ විතර්ක කළා, ਵਿਚාර කරලා කතා කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා සමහර තැන්වලදී කියනවා මේ මිනිස්සෙගේ හිත කියවන්න පුළුවන් දෙවිවරු එහෙම වචනේ පිට වෙන්න කලින්ම අර මේ මිනිස්යාගේ හිතේ විතක්ක ਵਿਚාරවල හැසිරීම හරහා තේරුම් ගන්නවලු දැන් මේ මිනිස්සයා කියන්නේ යන්නේ මෙන්න මේකයි කියලා. ඒ නිසා මේ වචන රටක් ගාලා අපේ කටවල් වලින් පිට වුණාට ඒ කටවල් වලින් වචන පිට වෙන්න කලින් ඇතුලේ හිත ඇතුලේ මේ විතර්ක කිරීමක් ඒ කියන්නේ යම් ප්‍රමාණයක හිතීමක් ඒ වගේම එතනම හිත හැසිරීමක් මේ සංසරණය වීමක් සිද්ධ වෙනවා ඒ කාරණාව සම්බන්ධයෙන් හිතලා එතන පොඩ්ඩක් හිත හසුරුවලා තමයි වචන වශයෙන් පිට වෙන්නේ. අන්න ඒක නිසා විතක්ක ਵਿਚාර කියන දෙක පෙන්නනවා මේ වචී වචී සංඛාරෝ කියන කාරණාව වශයෙන්. එතකොට අපි ඊළඟ කොටසට යමු. ඊළඟට සංඥාවක් වේදනාවක්. ඒකට මෙතන චිත්ත කියන වචනයයි යොදලා තියෙන්නේ. මනෝ සංස්කාර නෙමෙයි. ඒකට හේතුව අර ඇත්ත වශයෙන්ම අපි මනෝ සංඛාර කියලා ගන්නෙ ප්‍රකට වශයෙන් පෙනෙන චේතනා ආදී. මනෝ සංචේතනා කියලා දක්වන සමහරවිට. අන්න ඒ චේතනා වලට පසුබිම් වෙන්නේ ඒකට මූලික ආරම්භීම් වශයෙන් යටින් පවතින්නේ මේ සංඥාවක් වේදනාවක්. සංඥා වලින් වේදනා වලින් යොමු වුණාම තමයි චේතනා කියන වඩා ප්‍රකට අවස්ථාව පැනගින්නේ. පාප කර්ම හෝ කුසල කර්ම කිරීමට පවා සුසු මානසික තත්ත්වයක් ඇති වෙන්නේ. මෙන්න මේ අර්ථයෙන් බලනකොට අපිට පේනවා සංස්කාර පදයේ මේ සිවුම් කොටස යටින් තිබෙන කොටස මේක හරියට අර මූ දෙපා වෙන හිම කන්දක වැඩිම කොටසක් තියෙන්නේ වතුර යටයි උඩින් ටිකයි පේන්නේ අපි මේ කරන කායික ක්‍රියා සමූහයටත් වචනෙන් කරන ක්‍රියා සමූහයටත් මනසින් කරන ඒ චේතනා සමූහයටත් යටින් තිබෙනවා මහා කන්ද මහා කඳ ගොඩ ආස්වාස ප්‍රාස්වාස කියන එක ජීවිතයේ මූලික ක්‍රියාකාරීත්වය කෙනෙකුගේ ජීවිතයක් ගැන කල්පනා කරලා බලනකොට ජීවමාන පුද්ගලයෙක් හැටියට බලනකොට දැන් අපි කවුරු හරි මුර්ජා වෙලා මුර්ජා වෙලා මුර්ජා වෙලා කලන්ත වෙලා වැටුනහම බලනවා හුස්ම වැටෙනවාද කියලා. මූලික ක්‍රියාකාරීත්වය මේ පුද්ගලයා තුළ තියනවාද කියලා. ඒ වගේම කෙනෙක් කලන්ත වෙලා වැටුනහම ඒව සමහර විට කතා කරවන්න බලනවා. වචේ සංකාර. එහෙමත් නැත්නම් දැනෙනවද කියලා බලනවා. සංඥාව වේදනාව. එතකොට මේ මේ කරුණ තුන ගැනමයි නැවතත් විමසාවෙන් අපි මතක් කිරීමක් කරන්නේ. එතකොට මේ අපේ අර රළු මට්ටමේ ක්‍රියාකාරීත්වය වෙන්න කලින් යට මට්ටමක මූල ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ මූල ස්වභාවය කය සම්බන්ධයෙන් නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය, වචනය සම්බන්ධයෙන් නම් විතක්ක ਵਿਚාර කියන දෙක, ඊළඟට මනස සම්බන්ධයෙන් නම් තියෙන්නේ වේදනා සංඥා කියන දෙක. එතකොට චිත්ත සංඛාරෝ කියලා කියන්නේ ඒතර වේදනා සංඥා කියන දෙක. මේ වේදනා සංඥා කියන දෙක තමයි මේ හිතේ තියෙන මූල ස්වභාවය. වේදනාවක් සංඥාවක් ඇසුරු කරගෙන තමයි හැමදෙස්සම විඥානය පහළ වෙන්නේ. අන්න ඒක තමයි එතකොට මේ හිතේ තියෙන මූල ස්වභාවය. ඒකේ වර්ධිත මට්ටමකද, ඒකේ වර්ධනය වෙච්ච මට්ටමකදී තමයි අන්න අපිට මේ වේදනාව තව ටිකක් වර්ධනය වෙලා සංඥාවන් වලට තව ටිකක් මුලා වෙලා ඊළඟට තමයි අන්න අපි ක්‍රියාත්මක භාවයට එන්නේ නැත්නම් හිත තව ටිකක් වර්ණ ගැන්වෙන්නේ රාග දේශ මොහ තවදුරටත් වර්ධනය වෙන්නේ ඒ හරහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. හිතලා යමක් කරන්නේ. චේතනාපූර්වක යමක් කරන්නේ. ඒකට අර අපි කරන කයින් වචනයෙන් මනසින් කරන මේ ක්‍රියාවන් වලට යටටට්ටුව වශයෙන් ඒතකොට මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියත් විතක්ක ਵਿਚාර කියන දෙකක් වේදනා සංඥා කියන දෙකක් මුලලා තියෙනවා. ඒක ඒතකොට සාවිනාසි කියනවා වගේ හරියට නිකන් අර මුදේ පාවෙන හිම මේ මොකද්ද හිම කන්දක ඇතරම සාමාන්‍යයෙන් කියලා 10න් එකයි කියලා මේ මුදෙන් උඩ තියෙන්නේ වතුරෙන් උඩ තියෙන්නේ හැබැයි ඉතින් 10න් 9ම තියෙන්නේ මේ මුහුද යටයි කියන. වතුරෙන් යටයි කියන. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි ඒකට මේ වචන ප්‍රාත්මක කිරීම නැත්නම් වචන පාවිච්චි කරන කතා බහ කිරීම ඊළඟට කය පාවිච්චි කළා විවිධාකාර ක්‍රියාවන් කිරීම චේතනාපූර්වකව මනසින් යම් යම් දේවල් සැලසුම් කිරීම මේ හැමදේම යට එතකොට මේ ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අන්නේ ක්‍රියාවලියට යම් අවස්ථාවක අපිට අත තියන්න සිද්ධ වෙනවා මේ අවිද්‍යාව දුරු කරන්න නම්. අපි එහෙනම් අද එතනින් නතර කරමු. ඒත් අපි මේතෙක් සාකච්ඡා කරපු අද දවසේ සාකච්ඡා කරපු දේවල් කරපු කරුණු සම්බන්ධයෙන් හරි නැත්නම් මේ මෙතෙක් මේ නිවන නිවීම දේශනා මාලාව සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවලදී මතුවෙච්ච කරුණු සම්බන්ධයෙන් හෝ යම් කිසි ගැටලු සහගත තැනක් සැකමුසු තැනක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. Okay. හරි ඔතනදී ඒ සංස්කාර වශයෙන් සැකවිඳිනවා දුක් විඳිනවා කියලා සඳහන් වෙනවා. ඒකට ඇත්තටම මේ සැප වශයෙන් දුක් වශයෙන් කරන්නේ තමයි දුකයි කියලා කවුරුත් වාර ගන්නවා. මොකද සැප වශයෙන් ආස්වාද කරන වෙලාවේ සැපයි කියලා සැපයි කියලා ආස්වාද ආස්වාද කරන කරන වෙලාවේ උදාහරණයක් දෙන්න කතරේ දසක් කෑමක් තමන් කරේ කෑමක් ඉලෙක හම්බ වෙලා කරේ ඒක කන වෙලාවේදී ඒ ආස්වාද ගන්න අතරම මේ ඒ ආස්වාදයේ මුක්ති විදිහම තමන්ගේ කය දිහා තමන්ගේ කයට හිත ගන්නොත් ඇත්තටම දෙනවා ඇත්තම සැකයක් තියෙන්නේ ඒ කියන එක ඇත්තටම තියෙනවා අනේ මම කියන්නේ හිතන කියන එක මම ආයෙත් වශයෙන් කතා කරන්නේ ඇත්තට කතා කරන්නේ කොහොමද කරන්නේ වැඩ කරනවා නම් ඒ ආස්වාදේ කරන වෙලාවෙ උපක්කරිය ආසන මොන ආස්වාදෙ ඉන්නට තියෙන ඒ ආස්වාදෙ තියෙන වෙලාවෙ තමයි ආයෙත් ඒ ගහත් වශයෙන් වැඩ කරන කියන එක මේ දිනන අතවරක් ගන්න ඒ ආස්වාදෙ ඉතින් කියන්නේ නැහැ ඒක හරි අතරම දැන් මේ භාවනාවකදී හුඟක් දුරට ඒ தත්ත්වය තමයි මතු කරගන්නේ අපි අර කය ඒකකයක් කියලා සලකගෙන අපි මේ මේවා ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව අපි ඔහේ ගන්නවා නිකන් දුන්නටම සලකනවා නැත්නම් ඔහේ රැල්ලට අහු වෙලා සලකනවා මේ මම මේ කය මම මේ කය මගේ කියලා. නමුත් අපි මේ දිහා බොහොම සැලකිලිමත්ව බලනවා නම් මේකේ ක්‍රියාකාරීත්වය ටිකක් විමසලා බලනවා නම් අපිට තේරෙනවා මෙතන මේ ක්‍රියාවලිය දහසක් මෙතන සිද්ධ වෙනවා. මේක නිකන් හරියන කර්මාන්ත ශාලාවක් වගේ. එන්න ෆැක්ටරියක් වගේ තමයි මේ කය කියන්නේ. ඔන්න අපි හිතමු ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා, ඊළඟ ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක වෙනවා, රුධිර දහවන පද්ධතිය ක්‍රියාත්මක වෙනවා, ඊළඟ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ নানা ප්‍රකාර පද්ධති රාශියක් තමයි අතර මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් නමුත් මේ ඔක්කොම ටික එකතු කරලා අපි මේ මගේ කය කරගන්නවා. ඒක තමයි කරේ මුලාවක් තමයි තියෙන්නේ. ඉතින් අර ඒ මුලාව තමයි ටික ටික දුරු වෙන්නේ භාවනාවක් හරහා. දැන් අපි හිතමු ධාතු මනසිකාරය වගේ භාවනාවක් වඩනකොට අපි පුළුවන් තරම් අපි අර හිතින් දාන හිතින් හිතින් ඇති කරගත්ත ඔය වගේ සංකල්පනා ඒ වගේම පරිකල්පනා ඊළඟට මේ අපේ පොතේ දේවල් ඔක්කොම පොඩ්ඩක් අමතක කරලා මේ කායික ක්‍රියාකාරීත්වයේ තියෙන මූල ස්වභාවයට බහින. යෝනිසෝ මනසිකාරයෙන් මූල ස්වභාවයට බහිනව කන්න තේරෙනවා මෙතන මේ තියෙන හුදු චංචල ගති වගේක් කම්පන ස්වභාවයන් මේ චලනය වෙන ස්වභාවයන් පද ගති රාශියක් උණුසුම් ගති රාශියක් සිසිල් ගති රාශියක් මෙන්න මේ වගේ මේ ක්‍රියාකාරී ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒකට ආදී සමහරවල් තියෙන කෙනෙක් කියනවා නම් සක්මන් භාවනාව පෙළදෙනවා. Taman අර අර හිතින් හදාගත්ත සංකල්ප ටික බැහැර කළා. අතීතය අනාගතයේ හිත වල්මත් වෙලා ඉන්න ගතිය අඩු කළා. මේ කය දිහා හොඳ අවධානයෙන් ඉන්නවා නම් සමහරට කෙනෙක්ට තේරෙනවා මේකත් නිකන් හරිය නිකන් අර බයිසිකලයක් පදිනවා වගේ. දැන් මේ කකුල් දෙක වැඩ කරනවා, කය ඉස්සරහට තලණය වෙනවා, හරිය නිකන් බයිසිකලයක් චලනය වෙනවා වගේ. එහෙම නැත්නම් නිකන් රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ. එහෙම නැත්නම් නිකන් හබල් ගන්නවා වගේ. ඔන්න ඒ වගේ නිකන් මේ යෝගාවචරින් නැත්නම් වෙලාවට වැටෙනවා. අර මේ හුදු ක්‍රියාකාරීත්වයට හිත දැම්මහම අර ඝන සංඥාව අයින් වෙලා අර ක්‍රියාකාරීත්වයේ ඉස්සරහට යන ස්වභාවයක් තියෙනවා. මේකේ තියෙන ඇතුලේ ක්‍රියාත්මක ස්වභාවය ඉස්සරහට යන ස්වභාවයක් තියෙනවා. අන්න එතකොට තේරෙනවා මෙතන මේ ක්‍රියාකාරීකම් රාශියක් තියෙන්නේ අපේ තියෙන නොදැනුවත්කමට ඒ ක්‍රියාකාරකම් රාශියම අපි එකක් කියලා සැලකගෙන ඒකට මමත්වයක් ආරෝපණය කරගෙන ඒකට අයිතියක් කියාගෙන අපි මේ මුලා වෙලා ඉන්නේ. ඒතර අර මහත්ය කිව්වා වගේ මෙතන තියෙන ඒ ක්‍රියාකාරීත්වය කෙනෙකුට දකින්න පුළුවන්. අපි ආහාර ටිකක් ගත්තාම ඒ ආහාර වලට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? කට ඇතුලේදී මොකද්ද සිද්ධ වෙන්නේ? ඊළඟට ඔක ගලනාලෙන් යද්දී මොකද්ද සිද්ධ වෙන්නේ? ඊළඟට ආමාශයට ගියාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඊළඟට බඩ බඩවැල් ඇතුලේදී මොකද්ද සිද්ධ වෙන්නේ? මහා බඩවැල් ඇතුලේදී මොකද්ද සිද්ධ වෙන්නේ? කියලා අපිට මේ මේ ආහාර වලට සිද්ධ වෙන මේ පරිණාමය අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒක කෙනෙකුට පිටතින් නම් බලන්න පුළුවන් නම් කොහොමද මේ ආහාරය ගිහිල්ලා මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ නැත්නම් ආහාර ජීර්ණ පද්ධතිය තුළ හැසිරෙන්නේ කියලා කෙනෙකුට හිතා ගන්න පුළුවන් නම් අන්න අපිට ඉතින් මේ බොහොම රසවත් කර කර ආහාර ගන්න බැරි වෙයි. ඒ තරමට ඉතින් මෙතන තියෙන හොදු ක්‍රියාකාරීත්වය. ඒ වගේම දැන් මේ හුස්ම ටිකක් අපි ගන්නවා. මේ හුස්ම ටික ගිහිල්ලා කොහොමද මේ ශ්වාසනාලය හරහා ගිහිල්ලා, පෙනහළු වලට ගිහිල්ලා, ගර්ත වලට ගිහිල්ලා, ඒවා හරහා ඔන්න අනිකුත් සෛල වලට බෙදා හැරලා, ඔක්සිජන් බෙදා හැරලා ඊළඟට ඒවැය තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අරගෙන ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය කෙනෙකුට දකින්න පුළුවන් නම් ඉතින් මේක කොහොමද මම කියලා සලකන්නේ මේකෙන් කොහොමද මම ආස්වාදයක් ලබන්නේ මේක මේකෙන් කොහොමද මම සැපක් විඳින්නේ කියලා එතන කෙනෙකුට එක අතකින් නිකන් තර්ක ඥානයකින් උනත් හිතලා බලන්න පුළුවන් ඉතින් ඔය මේ තර්ක ඥානයෙන්ම හිතලා බලන දේ තමයි ඇත්තටම විපස්සනාවකින් හොඳට මේකන හිතේ එකඟතාවයක් දියුණු කරගෙන මේ ක්‍රියාකාරීත්වයන් හොඳට දැනුවත් වෙන්න දැනුවත් වෙන්න අර අපේ හිතේ තිබිච්ච ඒ සංකල්ප ටිකක් බැහැර වෙලා හිතේ තියෙච්ච මුලාව ටිකක් අයින් වෙලා අන්න කෙනෙක් තුළ ප්‍රඥාවක් මතුවේ. එතකොට තමයි මේක ටික ටික අතහැරෙන්නේ. ඒක ආයි බලෙන් අතහරිනවා නෙමෙයි අර මේකේ තියෙන ඇත්ත ඇත්තටියෙන් පේනකොට කෙනෙකුගේ හිතෙන් ඉබේම අතහැරෙනවා. අන්නේ කාරණාව තමයි ඉතින් ඇත්තම සිද්ධ වෙන්නේ. ඉතින් මේ මහත්තයා කියපු කතාව ඇත්ත. ඉතින් අපිට හරි අමාරුයි ඒතකොට සැපදුත් විඳින්න. අර මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. මේ කය දැන් ඒකකයක් වශයෙන් සලකන්නේ නැත්තම් මේකෙන් මුලා වෙන්නේ නැත්නම් මේක මගේ කරගන්නේ නැත්නම් අන්න තවදුරටත් මේ හරහා සැප දුක් විඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර අනිත් පැත්තෙන් මේ කටුකුරුන් සානස දෙන උපමාවේදී අපි නාට්‍යයක් බලන්න ගිහිල්ලා අපි කොහොම හරි මේ නාට්‍ය පෙන්වන්න කලින් තිරේ පිටිපස්සට ගිහිල්ලා මේ මිනිස්සු මේ මේ පියර ගම් පියර තවර ගන්න හැටි මේ ඇඳුම් ඇඳින හැටි ඊළඟට කොණ්ඩේ ඩයි කරන හැටි වර්ණ ගන්න ගන්න හැටි නාකි අය ළමිස්සිය වෙන හැටි ඉතින් බලා ගන්න පුළුවන් නම් ඊළඟට ඔය තවදුරටත් මේක නාට්‍යයක් වෙන්නේ මේකෙන් රස විඳින්න බැරි වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ අවිද්‍යාව නිසා තමයි ඉතින් මේ සැප දුක් එක්කම තියෙන්නේ. Yeah. මනසයි කියන ආස්ථාපනක් විදිහට කරනවා ඒක ඇත්තටම මේ මේ කටුකුරු සම්ලස තමයි ඔක ඇත්තටම ඉස්සර කරලා තියෙන්නේ ඒක ඇත්තටම නිවැරදි කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ අපි දැන් යමක් හේ නිකන් දකින්න මට්ටම මේ නිකන් විඥාන මට්ටමක් විතරයි එතනදී නිකන් හඳුනා ගැනීමක් පමණයි එතන සිද්ධ වෙන්නේ විඥාන මට්ටමක් ඒක සිද්ධ වෙනවා නමුත් එතනදී තියෙන සියුම් භාවයක් තියෙනවා. හැබැයි ඊට එහා ගිහිල්ලා තමයි දැන් අපි හිතමු ඒක දැක්කා. ඒ දැක්කට පස්සේ තමයි ඒක අපි ටිකක් අපේ තියෙන රුචි අරුචිකම් අනුව අපි ඒකට ටිකක් තව ටිකක් වර්ණයක් ගන්නවනවා. අපි දැන් දැකීම පමණින් නැතර වෙන්නේ නැහැ. අපි ඒකට වර්ණ ගන්න නිසා තමයි හිතන්නේ. ඔන්න ඒක හරහා අපිට ටිකක් කැමැත්තක් ඇති වෙනවා. ඔන්න ඒක අකමැත්තක් ඇති වෙනවා. ඔන්න ඊළාට ඒ දැකපු කෙනාගේ සංඥාව හොඳට හිතේ ඇඳෙනවා. නැත්නම් අපේ තිබිච්ච සංඥාවක ගලප ගන්නවා. ඉතින් අන්නේ වේදනා සංඥා ටික මතුවෙච්ච මට්ටම තමයි චිත්ත කියලා කියන්නේ. ඒකට අර විඥාන මට්ටමට වඩා ටිකක් අලු මට්ටමක්, ටිකක් වර්ධනය වෙච්ච මට්ටමක් තමයි චිත්ත කියලා කියන්නේ. ඊළඟට අපි ඔතනින් නතර වෙන්නේ නැහැ. ඔය ඔය අපිට දැනෙන සැප දුක් හරහා ඔන්න අපි ඒකට තව තව ඇලෙන්න යනවා, තව තව ගැටෙන්න යනවා, තව ටිකක් අපි ඇතුලේ තියෙන සංස්කාර ටික එකතු කරගන්නවා. තව ලුණු නැඹුල් ටිකක් දාගන්නවා. ලුණු නැඹුල් ටිකක් දාගෙන ඔන්න අපි එක්ක බනිනවා, නැත්තම් ගහනවා, නැත්තම් ඉඳින්න යනවා, නැත්තම් වැළඳ ගන්න යනවා. ඔන්න සම්පූර්ණයෙන්ම අර චිත්ත මට්ටමක් අභිභවා කියලා මනෝමන් කියන මට්ටම. ඒ කියන්නේ මනස කියලා කියන්නේ අර යන්නේ චේතනාපූර්වක යමක් ක්‍රියාත්මක වෙන මට්ටම. මේ ක්‍රියාත්මක වෙන මට්ටම තමයි මනස කියලා කියන්නේ. එතකොට මේ එක පැත්තකින් මට්ටම් තුනක් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. හිත ඇතුලේ. ඊටාම අභ්‍යන්තරික වශයෙන් මූල ස්වභාවයක් වශයෙන් අපි රූපයක් දැක්කම විඥාන මට්ටමක්. සද්දයක් කියන ලාවට ඇහුණාම ඇසීම් මාත්‍රයක්. රසට දිවට රසක් දැනෙනවා රස දැනීම මාත්‍රයක්. සුවඳ දැනෙනවා සුවඳ දැනීම මාත්‍රයක්. කයට ස්පර්ශයක් දැනීම මේ රස මේ සුවඳ මේ ස්පර්ශ දැනීම මාත්‍රයක්. ඒ වගේම සිතට යම් සංඥාවක් නැත්නම් යම් අරමුණක් පැමිණෙහම ඒකනේ හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි. නමුත් අපි එතනින් නතර වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. අපි ඒකේ අභිභවා යනවා. ඉස්සරහට ඒක වර්ධනය වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටම තමයි අන්න චිත්ත මට්ටම, මනස මනස කියන මනෝ කියන මට්ටම දක්වා එන්නේ. ඔව්. ඔව්. ආදී කරන ඒකට ප්‍රශ්න ස්ථාවර මට ලැබිච්ච ඉතින් ඒ කායේ තියෙන අතලොත් දැනුම් දැක්සා ඒක ඇමිලා ඒක ධර්ම ගණනකට ඒක පටන්ගන්නවා ඒක විචිත විචිත ඒක සිතන ගණන සංවාද මම මෙතන පටන් ගන්නවා මෙතන පටන් ගන්නවා ඒක ඇසින් දෙකෙන් පටන් ගත්තා නැත්නම් කලින් සබ්දෙන් පටන් ගත්තා ඒක වේදනාවකින් පටන් ගත්තා නැත්නම් යාති යාතු වලින් කරන්නත් වෙන්න චිත්ත නිතරම මොනදම මෙලිම අවතනින් කියවන්නේ ධානය කියනවා නිමේ කවම මෙන්න අපිට කියනවා ඉතින් මෙතන කියනවා මේ දෙවියන් දෙවියන් වගේ චිත්ත මත මෙන්න මෙන්න මේ මේ කරනවා මේ විදිහට ගන්න බාර නොගන්න කිසිම තමයි ඒකත් එන්නේ බාරගත්තොත් අරක විදිහටම වෙන සංකල්ප කරන්නේ බාර නොගන්න විදිහට මේක වැඩි වෙනවා හරි ඒකත් මොකද ඒ කියන්නේ අපි හිතන්න ප්‍රයාස කරන්නේ නිකන් හරිනම් ලක්කනම ලොක් කරනවා කියන්නේ අපිට නිකන් අරමුණක් ආවා ඒක හඳුන අරමුණක් බව හඳුනාගත්තා ඒකත් එක්ක යන්නේ නැහැ කතන්දරයක් ගොතන්න ඉඩ දෙන්නේ නැහැ දිත්තේ දිත්තමත්තන් කියලා සාමාන්‍ය බාහි සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ දැන් දෙයක් දැක්කා නමුත් දැක්ක දේ මතින් කතාවක් ගොතන්නේ මේ අහවලාය මේ අහවලා හොඳය මේ අහවලායට මම මේ කාලේ මම මෙහම හම්බුණාය මම මේ විදිහට අසුරු කරාය කියලා මේ කතාවක් ගොතන්නේ නැහැ දැක්ක පමණින් නතර කරනවා ඉතින් ඒක අවසානයි ඊළඟට ඔන්න අපි දැන් ආයෙ තව රූපයක් දන්නවා නේ ඒකත් අත්‍යන්තයෙන් අවසානයි ඔන්න තව දෙයක් ඇහෙනවා ඒකත් ඉතින් අවසානයි ඔන්න තව දෙයක් දැනෙනවා ඒකත් ඉතින් අවසානයි මේ අර මහත්ය කිව්වා වගේ එදෙන එදෙන නිකන් ලකුණු කර කර ලකුණු කර කර යනවා එකකවත් එකකවත් ඔස්සේ යන ගතියක් නැහැ එකකවත් දැඩිව ග්‍රහණය කරන ගතියක් නැහැ. අනේ ඒ හරහා මේවා එතන එතන කැටි කැටි කැටි කැටි යනවා. එකක්වත් එතකොට මේ ඒ කියන්නේ එකwidehatකින් මේ මේ මට්ටමේ තින් අර විශේෂයෙන්ම අකුසල් පැත්ත නැත්නම් අතීත අනාගත අරමුණු පැත්ත තමයි තින්දී විශේෂයෙන්ම අපාගන්නේ නැත්නම් හලාගන්නේ ඇති කරගන්නේ. හැබැයි අපි කමඨාණක් වශයෙන් ගන්න දෙයක් ගැන හිතන්නේ. අපි දු වේදනාව. වර්තමාන වශයෙන් ඇති වෙන වේදනාව. හැබැයි මේ වේදනාව වර්තමාන වශයෙන් අපි නිරීක්ෂණය කරනවා මේ ටිකක් එතෙන්දී බලනවා හොඳට. දැන් හැබැයි හිත නිශ්ශබ්ද කරගෙනයි බලන්නේ. හිතින් කතන්දර කතා කතා නෙමෙයි බලන්නේ සංස්කරණයන් අඩු කරගෙන පුළුවන් තරම් සංස්කරණයක් නොකර තියෙන විදිහටම තමයි බලන්නේ. අන්න ඒකයි එකක් තියෙන බලහම උතන විශේෂත්වය වෙන්නේ අපි අර සාමාන්‍යයෙන් පුරුදුලා තියෙන අරමුණක් ආවහම ඒ අරමුණ අරමුණ වශයෙන් පවතින දෙන්නේ නැහැ. අපි අපිට උමනා කරන දේ සකස් කරනවා. අපිට උමනා විදිහට අපි ඒකට කැමති නම් ඔන්න ඒකේ අඩුපාඩුවක් තිබුණත් ඒකත් අපි මගහරවලා එයා හොඳයි. ඒ ඒ පොඩි ලාවට එකයි අපිට. ඒක මේ අතපසු වීමකින් වෙච්ච වැරද්දක් කියලා. ඉතින් අපි ඒකට පොඩ්ඩක් බටර් ටිකක් දාලා ඉතින් අපිට කැමති කෙනානේ. ඉතින් අපි ඒක ඉතින් අපි බාර ගන්නවා. ඉතින් අපි යාට තව හොඳයි හොඳයි හොඳයි කියන්නේ අපි පැත්තෙන් යනවා. අපි තුමු අපි නරක කෙනෙක් අපිට අකමැති කෙනෙක් දැක්කා. ඉතින් මේ මිනිස්සයා හොදක් කරත් අපිට ඒක වෙන ඒ තරම් තැකීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අගකිරීමක් වෙන්නේ නැහැ. මොකද අපි මේ මනුස්සයත් එක්ක තරහයි. අපි ඉතින් කියනවා මම හරි නෑ මේ මනුස්සයා මේ පගාවක් කරන් තමයි ඒක කළා තියෙන්නේ. ඒනොන්න මම හරි කියනවා ඒක දුරු කළා දානවා. අන්න ඒ වගේ අපේ රුචි අරුචිකම් මත තමයි අපි මේ සකස් කිරීම ඇත්තම ඇතුලේ සිද්ධ වෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් දැකපු දේ දැකපු පතරින් නතර වෙන්න. අහපු දේ අහපු පමණින් නතර වෙන්න. දැනෙච්ච දේ දැනෙච්ච පමණින් නතර වෙන්න අපිට ওই විදිහට පුළුවන් නම් අන්න අතීත අනාගත වලට දුවන්නේ නැතුව, කතන්දර ගොතන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් හිතේ ඇති වෙනවා. හැබැයි ඒ ඉන්න පුළුවන් ගතිය විතරක් ප්‍රමාණවත් නැහැ. ඊළඟට ඒ ගතියත් පාවිච්චි කරලා බලන්න ඕනේ මේ ඇත්ත වශයෙන් මොකද්ද මෙතන තියෙන්නේ. අර අර අපි කතා කළා වගේ දැන් මේ කය ඒකකයක් වශයෙන් තාමත් ගන්නව වෙන්න පුළුවන්. නමුත් ඊළඟට බලනවා මේ කයක් කියලා කියන්නේ මොකක්ද? කයේ කියන කයේ තියෙන ක්‍රියා තියෙන ක්‍රියාකාරීත්වය මොකක්ද? අන්න එහෙම හොඳට විමසලිමත් වෙන්න විමසලිමත් වෙන්න තමයි මේකේ තියෙන අර සම්පූර්ණ ක්‍රියාදාමය මතුවෙන්නේ. මේක දැන් ඔන්න අර කිව්වත් වගේ මේකේ මේ විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. මේවා කිසිම දෙයක් ගැන අපිට වග කියන්න බෑ. කිසි දෙයක් අපිට පාලනය කරන්න බෑ. ඒවා කොයි කොයි වෙලාවෙ ඇති වෙනවද කියලා අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. කොච්චර වෙලාවක් පවතිනවද කියලා කියන්න බෑ. ඉතින් මේවා මත බලනම් වෙලා নানা ප්‍රකාර ලොකු ලොකු ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා. ආහාර ජීර්ණය සිද්ධ වෙනවා. රුධිර දහවණය සිද්ධ වෙනවා. මේ ඔක්කොම ටික අටවලා තමයි මේක මේ කය කියන්නේ ඉන්නේ. ඉතින් මේ තරම් අවිනිශ්චිත භාවයකට මේ තරම් නිකන් අර මේ මේ නූල් බෝලයක් වගේ එහෙට මෙහෙට මෙහෙට කරලා තියෙන මේ වේකට මම කොහොමද මම කියලා කියන්නේ? මම කොහොමද මේක මගේ කියලා කියන්නේ? අර කෙනෙකුට ඉතින් මේක දිහා හොඳට විමසිල්ලෙන් බලන්න බලන්න බලන්න බලන්න තමයි අර ඝන සංඥාවක් දුර වෙලා යනවා අවිද්‍යාවක් ටික ටික දුර වෙලා යනවා. හොඳයි එහෙනම් අදත් අපි එතකොට පැයක වගේ කාලයක් මේ සාකච්ඡාවෙ නිරත වෙලා තියෙනවා. ඉතින් අදත් අපි මේ සාකච්ඡාව හරහා රැස් කරගත්තා වූ යම් කුසලයක් තියෙනවා ඒ මේ මේ කුසල් මේ සාකච්ඡා මාලාව කරන්න කියලා එදා මේ මේ දේශනා මාලාව කරන්න කියලා එදා කටුකුරුන් ඥානන් සම්මාසට ආරාධනා කරපු මේ මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු. ඒ වගේමයි මේ දේශනා මාලාව ඉදිරිපත් කරපු අතිපූජනීය කටුකුරුනේ ඥානවන්තසන්සලට අපි අනුමෝදන් කරමු. ඒ වගේමයි යම්තාක් සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එක්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එක්තාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝ